යි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ වැඩමුළුවේ අවසාන දවසේ අවසාන ධර්ම දේශනා වාරයට පැමිණලා තියෙනවා ශීලම දිනා ඒ සඳහා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ කතමෝ ච භික්ඛවේ චිත්තස්ස මුපක්ඛිලේසෝ මදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පමාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් උද්ෘතයක් වශයෙන් ඉදිරිපත් කරගත්තේ සර්වඥන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉදිච්ච වත්ත සූත්‍රයේ ඒ උපක්ලේශ ලයිස්ත්‍රි අවසාන උපක්ලේශ දෙක පිළිබඳ පාළි වාක්‍යය. මේකේ ඍචු පරිවර්තනය ගත්තොත් මදය නැත්නම් මත්වීම හිතකට උපක්ලේශයක් සංකලේශයක් ප්‍රමාදය පමාව හිතට උපක්ලේශයක් සංකලේශයක්. ඉතින් සර්වචනාංශයේ මේ වත්ථූපම නැත්නම් මේ රෙද්ද කැලලක වස්ත්‍රයක උපමා විදිහට කරලා සඳහන් කරන්නේ යම් හේකින් යම් කෙනෙක්ගේ හිතේ මේ මදය පවතිනවා නම් ප්‍රමාදේ පවතිනවා නම් එයාගේ හිතට බුදු ගුණ වැද ගන්න අමාරුයි දහම් ගුණ වැද ගන්න අමාරුයි සංගුණ පැද ගන්න අමාරුයි පිරිසිදු සීලයක් අවික්ඛාන්ත සීලයක් පැද ගන්න අමාරුයි වැදගත්ත් යම් දුගුණයක් දහම් ගුණයක් සංගුණයක් සීලයක් ඒක ලපකැලල් සහිතයි මැලවිච්ච හේබාපු කබර වැටිච්ච සීලයක් බුද්ධ ධර්ම සංඝ කරේ ශ්‍රද්ධාවක් තමයි පිහිටා. ඒකට ඒක අලංකාර ගුණේ අඩුයි. ඒ නිසා කාට හරි මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ මේ ලැබෙන ධර්ම සංග්‍රහව මේ සංඝයා වහන්සේලා කරන යෝගේ මේ භාවනා කරන්නන් කරන මේ බණ භාවනා කටයුතු එහෙම තමයි සමාදන් රකින්න සීලය මේ තියෙනවට වඩා පැහැසර වෙන්න ලස්සන වෙන්න ඒකාකාරීව වෙන්න ඒ කෙනා මේ තමන්ගේ හිතේ තියෙන මේ උපක්ලේශ ලයිස්ට්ුවේ තියෙන උපක්ලේශ පළවෙනි වශයෙන් දැනගන්න ඕනේ. දෙක ඒක දැනගෙන ඒක දුරුම් කරන්න ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි අර බුද්ධ ධර්ම සංගාදී ත්‍රිවිධත්වයේ ගුණ සහ සීලය තමන්ට හොදට හිතට වද්දා ගන්න පුළුවන් වෙන්නේ, ගෙට ගෙවද්දා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි පසුගිය දවස්වල සාකච්ඡා කරපු ඒ උපක්ලේශ ලයිස්තුවට අද එකතු වෙච්ච මේ මදය සහ ප්‍රමාදය කියන දෙක අද දවසේ ධර්මදේශනාවේ ආරම්භයේදී අපි විස්තර විභාග කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ මදය මත්වීම කියලා අපි සිංහලෙන් සඳහන් කරනවා ප්‍රමාදය කියන එක සිංහලෙමුත් ප්‍රමාදය කියලා සඳහන් කරලා තියෙනවා. ඒක නැති හිතකට මදය නැති හිතකට නිම්මද කියන වචන සර්වඥයන් පාවිච්චි කරනවා ප්‍රමාදී නැති හිත අප්‍රමාදී කියලා සර්වඥයන් සඳහන් කරනවා ඉතින් මේ මදය නිම්මදණය කරන්න ප්‍රමාදය අප්‍රමාද කරන්න ඒක දැනගත්ත පමණින් කෙනෙකුට කරන්න බෑ ඒ මදය ඇති කරන්නා වූ මද කාරක ධර්ම වලට වඩා ශ්‍රේෂ්ඨ ධර්මයකට සාක්ෂි වෙලයි ඊට වැඩිය හොඳ දෙයකට සාක්ෂි වෙලයි අපි මේ දැනට තියාගෙන ඉන්න මත්‍රි මදය හීන වර්ගයක් බාල වර්ගයක් දුර්ල වර්ගයක් ඒ නිසා අපට මේ බාල මදයක් මත්වීමක් තියෙන තාක්කල් බුදු ගුණය කියන විදිහේ ධර්ම ගුණය කියන විදිහේ සංඝ ගුණය කියන විදිහේ දෙයකට නොසැලෙන සද්ධාාවක් ඇති කරන්න බෑ. ඒ නිසා බුදු ගුණ ඉදිරියේ, දහම් ගුණ ඉදිරියේ, සංඝ ගුණ ඉදිරියේ අපිට මේ දැනට මේ රැකගෙන ඉන්න මමයි කියා ගන්නා, මගේ කියා ගන්නා, මගේ ආත්මය කර ගන්නා වූ මේ මදයන්, මාන්නයන් දුරුවන් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ දෙක අතර සාපේක්ෂතාවය දකිනකම් බුදුරජාණන් වහන්සේ කෙරේ පවතින අවික්කප්පසාදී නොසලෙන සද්ධාව ධර්මයේ කෙරේ සංඝයා කෙරේ හිතකට ඇති කරන්නා වූ මේ බහසත් ගතිය ප්‍රභාසරයත් එක්ක බලනකොට තමන් මේ රැස් කරගෙන තියෙන මදේ පිණිස හේතු කරන කරුණු කොච්චර දුර්වලද කියනනම් ඉරපායපු වෙලාවක කලාමැදිරියක් වාගේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මේ ඉරක ඕභාව ආභාසය තෙද දන්නේ නැති වෙලාවට කණාමැතිරියා ලොක්කෙක් තමයි. ඉතින් ඒකට කණාමැතිරියත් ලොකු දෙයක්. නමුත් බුදු ඊට පායපු වෙලාවේ Taman ළඟ තියෙන මේ මදයන් කණාමැතිරියන් වගේ තියෙන දේවල් මේ අල්ලබදාගෙන රණ්ඩු සරුවල් කරගෙන තෝතෝ වරපල කියාගෙන ආයුධ අරගෙන මේ නටන නාඩගම ඊට සාපේක්ෂව බුදු ගුණය සාපේක්ෂ සලකා බැලීම තමයි අපි මේ යෝගවතර යෝගාවචර ජීවිතේදී කරන්නේ. Brahmචර්යය කියලා කරන්නේ. එහෙම නැත්නම් මේ තපස් රකින්නයි කියලා කරන්නේ. භාවනා කරනවා කියලා කියන්නේ. ඒ නිසා බුදුජානක වහන්සේ මේ කෙනෙකුට මදය කියන, මක්තිම කියන මේ දේ ඇති කරන දේවල් බුදු ඇහෙන් බලලා දේශනා කරලා තිනවා. මේ ධර්මානුකූලව බැලුවොත් අපිට ආෝග්‍ය මදය, යොබ්බන මදය, බහුසුත මදය, ලාභ සත්කාර නිසා ලැබෙන පිරිස නිසා ලැබෙන මදය මේ විදිහට අපේ ජීවිතයක පෙරපින් කෙරුවයි කියලා අපි මේ එකතු කරන සෑම දෙයක්ම අපිට මදේ පිණිස හේතු වෙනවා. ඉතින් ඒ නිසා ඒ මදය ඇති කරන්නා වූ ඒ ආරෝග්‍ය ගතියට වෛර කරනවා කියන එක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. එහෙම නැත්නම් Tamanda තියෙන මේ යෞවනයට නැස්චාර්ත අදහස ඇතිකරන නෙවෙයි මෙතන කියන්නේ. බෞසුත භාවයට එහෙම නැත්නම් පිරිස යසස් පහළ වීමට වෛර කිරීම නෙවෙයි කියන්නේ මේ වගේ මේ කුණු කන්දල් ටිකට හිත බැඳුනොත් බුදු එළිය ලබන්න බෑ බුදුහාමුදුර කවුද කියලා තේරුම් ගන්න බෑ ඒක නිසා මේවා මදකාරක ධර්ම එහෙම නැත්නම් මදේ ඇති කරන ධර්ම බව තේරුම් ගන්නගෙන ඒව පාවිච්චි කරනවා නම් ඒකට අපි කියනවා ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරනවා කියලා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට ඒවා ඒ මට මේ ජීවිතේ පවත්වාගෙන යන්න ශිවපති අවශ්‍යයි. කෞක්‍ය අවශ්‍යයි. යෞවනයේ අවශ්‍යයි. බෞසුත භාවයේ අවශ්‍යයි. නමුත් ඒක මට කෙලෙස් පිණිස නොවේවා. ඒක තව කෙනෙකුට ඉඟියක් කෙලස් පිණිස නොවේවා කියලා ඒ මදේ ඇති කරන්න පුළුවන් ධර්ම තමයි එකතැනක මෙට්ටහි කරන එකතැනක කරකවන ප්‍රගතිය බාධා කරන භාවය යම් කෙනෙකුට දැක ගන්නවා දැක ගන්න පුළුවන් වෙනවනම් ඒක බුදු එළියකට සාපේක්ෂව විතරයි කරන්න පුළුවන්. එන්නේ නැත්තම් අපි මොකක් නිසාද මේකේ මේ අඩුපාඩුව දකින්නේ ඒකේ තියෙන හීන ගතිය දකින්නේ මොකේද සාපේක්ෂව කියලා. අබුද්ධෝත්පාද කාලයක මේක සංසන්දනය කරගන්න විදියක් නැහැ. ඒක හරියට උපමා කියනවා නම් ඒ නම් දහම්දුරෝ මාළිගාවෙන් එළියට එනකොට නන්දාව එළියට ඇවිල්ලා සඳුළුතලේ ඉඳලා ගියත් හිමිනි වහා එන්නේ කියලා ඒ කියපු කතාව ඒ කතාවනේ නන්දහඳුරගේ නිතරම කනේ රැවටිසෙව් දෙනවා. ඒ නිසා අඬ ගන්න කියලා පැවිදි කරා. මොන විදියෙන්වත් බෑ යාට මේ අදහස නැති කරගන්න. ඉතින් භාවනා කරනකොට නිතරම මේ නන්දාවගේ රූපේ පේනවා. කතා කරන අඬ ඇහෙනවා. ඉතින් වටපිට බලබලා ඉන්න මිසක භාවනාවක් හරියන්නේ නැහැ. පස්සේ බුදුජාණන් වහන්සේ දිවි ලෝකෙට ගෙනියලා අප්සරාවක් දෙන්නවා. පිළිකව බලන්නේ කියලා මේ අප්සරාව කොච්චර ලස්සනද කියලා. ඒක ලැබුවා නන්ද කැමති නැද්ද මේ අක්ෂරාවක් ලබා ගන්නයි කියන්නේ. කිව්වා ඒකට කියන හොඳ දෙයක් නෑ ඉතින් කැමති කියලා. ඊට පස්සේ කියනවා හොඳට Brahmacharya රකින්න. ඒකට මේක ලබන්න පුළුවන්. එතකොට හිතේ පිළිරව් දෙන නන්දාවට මොකද වෙන්නේ කියලා. අයියෝ ස්වාමීන් වහන්සේ මොනවා කතා කරනවද මගදී දැකි දැකපු කුළුටු වැඳිරි වගේ තමයි නන්දාව මේ දිව්‍යාංගනාවන්ගේ පෙනුමත් එක්ක. ඒ දිව්‍යාංගනාව පෙන්නකොට නිසා තමයි මේ නන්දාවට තියෙන්නේ ඇස්පිල්ලක් ගහන කබ කඳුළු වැක්කිරෙන දෙතිස් කුණපයක්. දිව්‍යාංගනාවට තියෙන්නේ කබ කඳුළු ගලන්නේ නැති ඇස්පිල්ලක් ගහන්නේ නැති රූ රසේ අදිනාලේසේ විදුලියේ පබා ලස්සනක් තියෙන. ඒ ලස්සනත් එක බලන තමයි නන්දාව අර පුළුටු වෙන්තියක් පාඩපත් කියන නිසා බුදුරජාණන් වහන්සේ එතනදී ඔය කවුරුවත් හිතන්නේ නැති විදිහට ස්ත්‍රී රූපයක තියෙන ලස්සන නන්දාමර පුෂිකකලා පෙන්නනවා. ඒක නිසා හිතන්න පුළුවන් මේ මොකක්ද මේ බුදුරජාණන්සේ කරන්න හදන්නේ මේ තරුණයෙකුට ගිහිල්ලා තරුණයෙකුගේ තියෙන ගුණ ප්‍රකාශ කරනවා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා නන්ද බලන්න මේ සුරංගනාවන්ගේ කකුල් දිහා කොච්චර ලස්සනද කියලා. අපේ ස්වාමීන් වහන්සේ මට කියනවා ඒ කතාව විතරක් අහුවනම් බුදුහාමුදුරන්ගේ මිනිස්සු මොනවා හිතයි? කෙල්ලෙක් කොල්ලෙක් අඳලා හැල්ලා කෙල්ලෝ ටිකක් පෙන්නලා. බලපන් මේ අඟපසට දිහා. බලපන් පරිවි කකුල් වගේ. ඔබට ආසයි හිතෙන්නේ නැද්ද කියලා. එතන තියෙන්නේ අර මේ Taman අර හිත බැඳලා තියෙන දෙයට වඩා දෙයක් පෙන්නලා ඒ තමන්ගේ හිතේ තියෙන ඒකට මට නන්දාව ලැබෙනවා යා පංච කල්යාණිය මට හෙට රජකම ලැබෙනවා මට හෙට මේ අලුත් මාලිගාවට යන්න හැදෙනවා කියලා ඒකෙන් ඇතිවෙච්ච මේ මදය සම්පූර්ණියවා ගිහිල්ලා බුද්ධෝත්පාද කාලයක් ලැබිලා පැවිදි වෙලා ඔක්කොම කරත් මොනම දෙයක්වත් කරන්න බෑ මේ මදේ නිසා ඒක කඩන්න ඊට වැඩි එකක් වෙන්නේ එන්නේ ඒ වගේ ධර්මතාවයක් තමයි බුදුචාන් වහන්සේ පාරමිතා පුරනකොට කෙනෙක් තව ඒ පාර්ග යන කෙනාට ශ්‍රද්ධාදී ධර්ම ඇතිවීම සඳහා තමන්ගේ සියලුම අංගපසක බුදුචාන් වහන්සේගේ දීචිසක් මහ පුරුෂ ලක්ෂණ 80ක් ව්‍යංජන කටහඬ සියල්ලම කිසි කෙනෙකුට හිතන්න බැරි අචින්තිය රූප භාවයක් බුදුචාන් වහන්සේ ඇති කර ගන්නවා මහා පුරුෂ ලක්ෂණ ඒකට ඕනම කෙනෙකුට කියත හැකි මේ බුදුජානකසේ යමක් නැතුවට කපන්න බැරියත් ඉඹින්නා වගේ මිදි අඹුලයි කියන්නේ මිදි කඩා ගන්න බැරි නිසා නෙවෙයි පුළුවන්කම තියෙද්දි කියලා උන්වහන්සේ ආදර්ශයක් පෙන්නලයි අපි මේ ජීවිතයක එකතු කරන මේ පුංචි පුංචි දේවල් පිළිබඳ මේ මදය අඩු කරන්න තර්කයට භෞසුත ඥානයට එකතු කරන්න. ඉතින් මේකට මේ මදය පිළිබඳව තව අදහස් දෙකක් ඉදිරිපත් කර දෙයි. එකක් තමයි විනය පිටකෙත් වගේම සූත්‍ර වලක් සමාන හරවචනසෙ පෙන්ලා දීලා තියෙනවා තමන් ඉදිරියට යන ගමනේදී ඒ ගමන බාධා කරන එකතන කරකවන දියසුලි නංවන ධර්ම හතරක් ආශවට්ඨානීය ධර්ම කියලා ආශව කියන්නේ පැසවනවා එකතන අසුචි වලක් වගේ රාකලයක් වගේ පැහැව පැහැව තියෙන ගතියට ඇති කරන ධර්ම හතරක් බුදුසජාණන්සේ ආගවට්ටහණීය ධර්ම වශයෙන් පෙන්නලා තියෙනවා. ඒ බා හතර නිසා ඒ කෙනාගේ ආධ්‍යාත්මික ගමන බාධා වෙනවා. මොනවද ඒකට පෙන්වන්නේ? භෞසුත භාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න ආසවට්ටහණීය ධර්මයක් බාටපත් වෙනවා. ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න ආසවට්ටහණීය ධර්මයක් බාටපත් වෙනවා. තමට ගෝල බාලය වැඩි වෙන්න වැඩි වෙන්න ආසවට්ටහණීය ධර්මයක් බාටපත් වෙනවා. තමන් ඉන්න තැන තමන්ගේ ජේෂ්ඨත්වයේ සහ තලතුණකම වැඩි වෙන්න වැඩි වෙන්න ආශවට්ටානි ධර්මයක් වෙනවා. ඒක නිසා තමන්ට ලාභ සත්කාර වැඩෙනකොට බෞද්ධ ස්වභාව වැඩෙනකොට ගෝල බාලය වැඩෙනකොට තමන්ගේ ශිල්පයේ ඒ ස්ථානයේ ජේෂ්ඨත්වයේ වැඩෙනකොට ඒ කෙනාට කවදාකවත් හිතෙන්නේ මේ මේක මේ මාන පාක්ෂික ධර්මයක් මේක මගේ උදේකලාවට බාධා කරනවා විවේකයට බාධා කරනවා ධර්ම අවබෝධයට බාධා කරනවා මට මද වඩන ධර්මයක් කියලා කාටවත් තේරෙන්නේ නැහැ ඉතින් ඒක නිසා අපි සාමාන්‍යයෙන් අපේ දරුවෙකුට ගෝල බාලයෙකුට කියන්නේ අනේ මොන්දට ආසන්න බෞද්ධ භාවය වැඩේවා මෙහාට ලාභ සත්කාර වැඩේවා මෙහාට ඇසුරු කරන ගෝල බාල පිරිස වැඩේවා මෙයාට චිර රාත්‍රඥ ගතිය වැඩේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. නමුත් ඒක ලබන කෙනා මදය පිළිබඳ දැනීමක් හෝ මදය ප්‍රහාණය කළ යුත්තක් කියන එක දන්නේ නැත්නම් ඒකේ මනුස්සයා තේන තියෙන ඕනියමක් වෙනවා. ඒ මනුස්සයාගේ විනාශය හදනවා. ඉතින් ඒක නිසා ඒ බුදුහාඳුරෝ මේ පෙන්වන්න හදන කාරණාවත් අපේ මේ භෞතික සැප සම්පත් එහෙමත් අපි තව කෙනෙකුට පතනදී උඹට මේ දේ ලැබේවා කියලා මේ පතන දේත් එක බලනකොට පුදුමාකාර පටලවිල්ලක් ඇති වෙනවා යෝගාවචරයට. අපි සාමාන්‍ය බෞද්ධ වශයෙන් ඉන්නකොට නම් අපි ඉතින් දානයක් දීලා පින්කමක් කරලා අපි එක එකකට පතන්නේ ওই ආශ්‍රව ආශ්‍රව ඇති කරන මද ඇති කරන දේ. ඒක නිසා මේකේ ඉතින් භයානකකම මේක එකතන ඒ මනුස්සයා හිර කරන ගතිය හොතටම දකින්න පුළුවන්. මායя බුදුජානනාංශේ වැඩ ඉන්න කාලේ සංඝයා මන භාවනා කරලා මායාවේ රාජ්‍යයෙන් පැනලා යනවනේ නිවන් දකින්නකොට භවෙන් ඈතර වෙනවා. ඉතින් මේක මායාට හරි ඉෂේකක් වුණා. ඉතින් ඒක නිසා ඉස්සල්ලා යා උත්සාහ කරා මේ සංඝයාට කරදර කරා. භයානක සද්ද ඇති කරන්න, ගඳ ඇති කරන්න. ඉතින් කර්ණිමිත සූත්‍රයේ නිදාන කතාවේ තියෙනවා විවිධාකාරයෙන් කරදර කරලා. ඉතින් බුදුචානන්සේකට කියනවා මහා ඒ සංඝයාට ඒ කරදර තියෙන තැනම මෛත්‍රියෙන් යුක්තව ඉන්න ස්ථානයේ පිටතකට යන්න එපා. ඉඳලා මේක පුරුදු කරාට පස්සේ මායයට ඒ ක්‍රමයට සංඥා වටන්න බැරි වෙනකොට මාය අකරේ ලාභ සත්කාර වෙන එක තමයි. ලාභ සත්කාර දීපු ගමන් පුත්‍රජානසේ සඳහන් කර තියෙන අඤ්ඤෝහි භික්කවේ ලාභ සත්කාරෝ අඤ්ඤෝහි නිබ්බාන ගාමිනී පටිපදා. කෙනෙකුට ලාභ සත්කාර වැඩෙනවා නම් එයා එතකොට යන දිශාව නිවනට හාත්පසම වෙනස්. නිවන තියෙන උතුරු දිශාවට නම් ආරක්කාර දක්වන දිශාවට ගෙනියනවා. ඉතින් මේ ධර්මතාවය හොඳට දකින්න පුළුවන් සංඝ සමාජය තුළ යම් සංඝයාංශ නමකට යම් හේයකින් ලාභ සත්කාර බෞසුත භාවය ගෝල භාගයේ වැඩි වෙලා එන්න පටන් ගත්තා නම් එයාට නිවනෙන් ගොඩාක් ඈත් එයා දන්නේ නැත්තම් මේක මේ මද කාරක ධර්මයක් කියලා දන්නේ නැත්තම් ගොඩක් ඈතනයි නිසා කාට හරි දෙන්න තියෙන හතුරුකමක් වගේ තමයි හුනියමක් වගේ තමයි ඒ කෙනාට මදය තියෙන කෙනාට ඒ මදය වඩන බෞසුතකම චිරරාත්‍රඥකම යසස සහ ලාභ සත්කාර වැඩි වෙනවා. ඉතින් මේක භාවනා කරනකොට යෝගාචරයාගේ බරපතල කෙලෙස් අයින් වෙනකොට ගොරෝසු කෙලෙස් අයින් වෙනකොට මධ්‍යම කෙලෙස් අයින් වෙනකොට යාගේ හිත ඇතුලේ මේ සියුම් කෙලෙස් සියුම් උපක්ලේශ විදියට ඇති වෙනවා. ඒක පුත්‍රචාන්නාචේ තඳහන් කරනවා. එයා මේ නීවරණ ධර්ම ටික අයින් කරලා හිත මධ්‍ය ප්‍රමාණ කෙලෙස් වලින් අයින් කරනකොට එයා කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා අපි කතා කරමු මුල් විතක්ක තුන නැත්තම් මුල් උපක්ලේශ තුන අයින් කරගන්න. එහෙම නැත්තම් සංකේලෙස් තුන අයින් කරනවා. එතකොට සුකුම විතක්ක පහළ වෙන තැන ඒ පංසුදවන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඒ කෙනා හොඳට භාවනා කරගෙන ඉන්නකොට දැන් නීවරණ බාධාවක් නැහැ. අරමුණත් එක්ක මුණට මුණ දාලා ඉන්නවා. ඒසමට එයාට මේ ඥාති විතක්ක පහළ වෙන්න පටන් ගන්නවා. අනේ මගේ මේ හැකියාව, මගේ මේ පිවිසුදුකම, මගේ මේ ස්තන, මගේ මේ හිතවි නැතික ඥාතිින්ද දෙන්නේ නැත්තම්. ඒ ඥාති විතක්ක පහළ වෙච්ච ගමන් ඒක ඕනෙම කෙනෙකුට පේන්නේ ඉතින් ඥාතින් වෙනුවෙන් මේ හිත හොඳ හිත නෙමෙයි කරුණාවනේ තියෙන්නේ කියලා අර විතක්කේ දිගේ තී කතන්දරගත කොට යනවා අරමුණේ හිත පිටපයි. එහෙම නැත්නම් ජනපද විතක්ක පහළ වෙනවා. දැන් දවස් 7ක් විතර මෙහෙట్లా හිටියා පත්තරේ බැලුවෙත් නෑ ටෙලිවිෂන් එක බැලුවෙත් නෑ මොනවා වෙලා තියෙනවද දන්නේ නෑ. ඩොලර් එක මේ දවස්වල නැග්ගද දන්නෙත් නැහැ, බැස්සද දන්නෙත් නැහැ. ඉතින් පටන් වෙන්න පටන් ඉතින් ඒක දිගේ ගියාට පස්සේ හිතනවා ඉතින් කවුරු හරි ප්‍රවෘත්ති අහනවා කියන එක නිවර්ණව කියලා කරන්නේ නෙවෙයිනේ. ගිය ගමන්ම පරණ පත්‍ර හතම ගන්න ඕනේ අරගෙන කියවන්න ඕනේ කියලා ඉතින් ඔන්න පටන් ගන්නවා. මේක තේරෙන්නේ කාටවත් මේ භාවනා කරන කෙනෙකුට බුදුහාමුදුරුවෝ මේ මාදේ හොඳ නැහැ කියපු නිසා මේක ප්‍රශ්නයක් වෙනවා මිසක් කරන්නේ මේ පත්‍රයක් බැලුවා කියලා රේඩියෝයක් අරගෙන මොකද්ද තිවරද්ද? ඊගාට පරානුද්යතා පරිසංවිත විතක් එන්න පටන් ගන්නවා. මේ අනුන්ට අනුකම්පා කරනවා. එහෙම නැත්නම් ලාභ සත්කාර වැඩි කරගන්න. එහෙම නැත්නම් අමර විතක්ක කියලා මම ඊට පස්සේ රැට කන්නේ මම ලෙඩ රෝග හදාගන්නේ මම මෙතෙක් කල මට අරලෙදී තියෙනවා මේලෙදී තියෙනවා ඒක මේ දන්නේ නැතිකමට අද මීට පස්සේ නම් මම හදා ගන්නවා නියම සෞඛ්‍ය ක්‍රමයක් ආයේ මැරෙන්නේ නැහැ. ඇතින් නොමැරෙන්න කල්පනා කරනවා. ආය අනවඤ්ඤන්ති පරිසංවිත විතක් හිතනවා. මම මේ මේ පොඩි පොඩි අඩුපාඩු ගන්න නිසා එක එකනාගේ දෝෂ වලට ලක් වුණා. පහත් වුණා. ඒ නිසා මම මීට පස්සේ කවදාවත් බැනුම් අහන්නේ නැති බැනුම් නාහන අවඥාවට ලක් නොවන විතක්ක කියලා. ඉතින් මේ මේ හයෙන් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක අයින් වෙච්ච ගමන් මේ සුඛම විතක්ක මෙයාගේ හිතේ වැඩ කරන්න පටන් ගන්නවා. දැන් මේ යෝගාවචරය දන්නේ නැහැ. මේ ලාභ සත්කාර පරිසංයුත් විතක්කය උපක්ලේශයක් වෙනවය. අනුන්ට අනුකම්පා කරන්න යනකොට මේ භාවනා කටයුතු කටයුත්තදී සතිය පැත්තක තියලා මේ එක එක ව්‍යාපාර ගැන කල්පනා කරන එක ගමනට බාධාවක් ඒකතන කරකැවිල්ලක් කියලා. මේ ලාභ සත්කාර ගැන කල්පනා කරන එක එකතන මෙට්ටහි වෙන වැඩක් කියලා. ආසවට්ටහණේ ධර්මයක් කියලා. නැත්නම් මේ ඥාතින් ගැන කල්පනා කරන එක එහෙනම් මේ ජනපදවල වෙන දේවල් ගැන කල්පනා කරන එක එතෙන්ට ගියාට පස්සේ එහෙම නැත්නම් මෙහෙම කියන්නේ ගොරෝසු කෙලෙස සියෝ කෙලෙස අයින් කර යෝගාවචරයට මේක ආසවට්ටහණිය වෙනවා. ඊවල දරවල වල ඉන්න සතුන් මරන හොරකම් කරන මිනිස්සුන්ට ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඒගොල්ලන්ට ඊට වැඩිය ලොකු බර බරපතල විතක් කොළයි. ඊට වෙලා තියෙන. ඒකට ඒගොල්ලන්ට මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. උත්තර යෝගාවචරය රත්තරම් භාණ්ඩක පිට තියෙන කුණු අයින් කරලා අර සියුම් කැටයන් අස්සේ තියෙන කුණු අයින් කරනවා වගේ මේ සුකුම විතක්ක වලට සුකුම උපක්‍රේෂ වලට සුකුම සංකේශ වලට යනකොට මිතෙක්කල් විතක්ක නොවිච්ච දේවල්, උපක්ලේශ නොවිච්ච දේවල්, සංකේශ නොවිච්ච දේවල් එයාට සංකේශ වෙන්න පටන් අර ගන්නවා. ඒ මොකද එයාගේ හිත අර ගොරෝසු ගොරෝසු කෙලෙස අයින් කරපු නිසා. ඉතින් ඒ වෙලාවේදී මේ එන දේවල්, මේ හිතට එන දේවල් නෑ මේක අනුකම්පාව බොහොම හොඳ එකක්. නෑදෑයෝ ගැන කල්පනා කරන එක බොහොම හොඳ එකක්. මම නිර්වද්‍ය වෙන්න මේ ලෙඩ නැති වෙන්න කල්පනා කරන එක බොහොම හොඳ එකක්. මම බැනුම් අහන්න නැති වෙන්න කල්පනා කරන එක හොඳ එකක් කියලා අපේ හිත සාමාන්‍ය සම්මුතියේ ඉන්න හිත අනිවාර්යයෙන් මේවට උදව් කරනවා. සංසාරපච්ඡන්සේ සඳහන් කරනවා මේවා මෙත්තෙහි කරන ධර්ම එකතන කරකවන ධර්ම. එනිසා එතෙන්ට යනකොට මේ බණපදේ ඇහෙන්න ඕනේ. මේ කමඨාන සුද්ධ වෙන්න ඕනේ. ගොරෝසු විතක්ක සියුම් විතක් අයින් වෙනකොට ගොරෝසු විතක්ක මධ්‍යම විතක් අයින් වෙනකොට මේ මදේ පහල කරන මත්වීම පහල කරන මේ ධර්මතා ලූල නැති පණ තණ්ඩ කණය පඬිතය වෙන්න වගේ එන්න ගන්නවා. යෝගාවචරය මේව ගැන ප්‍රපංච කරන්නේ නැතුව මේක උපක්ලේශයක් බව දැනගෙන සංකේශයක් බව දැනගෙන විතක්කයක් බව දැනගෙන ඒ වෙනුවට අර එතෙන්ට එනකන් උදව් කළා වූ මූල කර්මස්ථානේ අසුර කරන්න දන්නේ නැත්තම් නැත්නම් මේ සතියේ හිත කැඩිලා තියෙන බව දන්නේ නැත්තම් ඒ යෝගාචරයට මේ තමන් හොඳයි කියලා හිතන කරන මේ කල්පනාව තමන්ගේ අහිමිය පිණිස හිතනවා. ඉතින් ඒක නිසා ඒ මට්ටමට ගිය කෙනා උපදේශයක් ලබනවා නම් ලබන්න ඕනේ. ඇසුරක් ලබනවා නම් ලබන්න ඕනේ. එහෙ මට්ටම ඉක්මවලගේ යෝගාවචරිකුගේ එහෙම නැත්නම් ඊට වැඩිය තල තුනා කෙනෙකුගේ මිස මේ සාමාන්‍ය බණ ඇහිම පවා යෝගාවචරයට අපලයි. විපස්සනා භාවනා කරන්න කෙනා විපස්සනාට ගැළපෙන බණක් අහනවා මිස හැම බණක්ම අහන්න ගියොත් ඒ යෝගාවචර ප්‍රශ්නයක් කරනවා එතකොට මේ විවේකීව ඉන්න වෙලාවේ මගේ හිතට ආව මේ අනුන්ට අනුකම්පා කරන එක හොඳද නරකද? මම ඥාතියින් කෙරෙහි මේ විදිහට කල්පනා කරන එක හොඳද නරකද? මම මේ ලාභ සත්කාර ඇති කර ගන්න ඕන කියලා කල්පනා කරන හොඳද නරකද? එහෙනම් තමයි ලෙඩ නොවීම සඳහා අමර විතක්කයක් ඇති කරන එක හොඳද නරකද? ඉතින් මේ යෝගාවචරයට මැනගන්න සංසන්දනය කරගන්න දෙයක් නැහැ. මේ වගේ අපි මේ සූත්‍ර දේශනාවක් අහලා තිබුණ නැත්තම් සූත්‍ර දැන් අහලා තිනකොට තේරෙනවා මේ ගෝලාරක විතක්ක මධ්‍යම විතක්ක තියෙන කෙනාට ඔක ප්‍රශ්නයක් නැහැ. උන් මෙච්චර අමාරුයි මේ සියල්ල කැප කරලා අපහසුයෙන් උපයා ගන්න ලද මේ හිතේ මේ පිරිසිදුකම එහෙම නැත්නම් මේ මධ්‍යම ප්‍රමාණය කෙලෙසයික ලබාගත් මේ විවේකී තුල මේ බෝ වෙන තනකොළ මේ ඇති වැටි වැඩෙන දේවල් යෝගාචරය දැනගන්න අතින් ගලවලා විසිකිරුවේ නැත්තම් මේක සරු පොලවක වැවෙන තන පොළ වගේ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒවා මේ මදය තියෙන එක නැත්තම් මේ මම මත් කරන දේවල් මොකක්වත්ම නෙවෙයි. ආත්ම සිනහස කියලා බුදුහාමුදුර සතහන් කරන මම මට කරන ආදරේ. නිසා මගේ න්‍යාය දිනු වෙන්න ඕනේ මම අනුන්ට අනුකම්පා කරන්න එපාටපත් වෙන්න ඕනේ මට ලාභ සත්කාර වෙන්න ඕනේ මට ලෙඩ රෝග නැති වෙන්න ඕනේ මට බැනුන් අහා ඉන්න ඕනේ ජනපදවල තියෙන ඔක්කොම විස්තර මම දැනගන්න ඕනේ කියලා මේ ආත්ම සිනහස තමයි මේ Tamanට තියෙන මමයට තියෙන කැමැත්ත නිසා ඒව වක්‍ර ස්වරූපේ සමාජික ලාභ ආර්ථික ලාභ දේශපාලන ලාභ වශයෙන් මතු කරලා දෙනවා ඉතින් මෙවැනි සබම්බුගුණක තමයි අපි ජීවිතය ගත කරන්නේ. එහෙම හදාගත්ත වීදුරු කූඩුවක තමයි අපි ජීවිතය ගත කරන්නේ. නමුත් මේ සබම්බුගුණ කැඩලා ගිය දවසේ ඒ වීදුරු කූඩුව කඩලා ගිය දවසේ තේරෙන පටන් ගන්නවා එකකින්වත් මේ වස්ත්‍රේ පිරිසිදු වීමක් වෙන්නේ නැහැ. වස්ත්‍රේ තව තවත් මජං ගෑවිලක් උතිත වෙන්නේ. ඉතින් හුඟක් වෙලාවට ඒක කෙනෙකුට තේරෙන්නේ මරණ චිත්තක්ෂණේ එතකොට තේනවා කොච්චර ලොකු වැදගත් පවුලක හිටියත් නෑදෑවේ හිටියත් නැතත් මරණයේදී අපිට කිසි කෙනෙකුගේ උදව්වක් උපකාරයක් නෑ. ඒ වගේ මම කොච්චර නම්බුකාර ජීවිතයක් ගත කරත් මායයා නම්බුකාර මිනිහට කියලා වෙනම තැලකිල්ලක් මරණයේදී නෑ. සෞඛ්‍ය සම්පන්නව හිටියා. සියලු ලෙඩ රෝග තහිත මරුණා. මරණේ මායයා ඒක තරකන්නේ නෑ. ඉතින් මේ අපි මේ ජීවිතයේ විශාල කැපකිරීම කළා උපේන මේ උපක්ලේශ මරණය යහට කොහොමද බලන්නේ නැහැ. නමුත් ජීවත් වෙනකන් අපි කොච්චර චිත්ත පීඩා ගන්නවද? කොච්චර කන පහත් කළා හලකනවද? කොච්චරක් අපේ වටිනා කාලෙම වට ගත කරනවද කියලා බලනකොට මේ මදය ඒ තරම්ම සත්‍ය වුණා කරන ධර්මයක්. ඉතින් මේ මත්පැන් පාමේ තියෙන්නේ මදයට පමාදයට හේතු වෙන මත්පැනින් වැළකීම. මච්ච පමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියා ඉතින් අපි මේ අරක්කු බොන මිනිසුන්ට විතරක් මත්පැන් පානය කරනවා කියලා කිව්වට නැත්තම් මත්පැනින් අකුසල් කරගන්නවා කිව්වට තමගේ හිත මදයටපත් වෙන ආරෝග්‍යත් භෞතික භාවයත් තරුණකමත් බොහෝ දිනකට ජනප්‍රිය වීමත් ලාභ සත්කාර සියල්ලම මත්‍රි මේ සියල්ලම මත්‍රි ඒක මේ නියුරෝ සයන්ස් ගැන උගන්වනකොට කියනවා ඒ කියන්නේ මේ මනසේ මොලේ මේ මෙහෙවීම කරන්නේ කොහොමද මිනිස්සේ ක්ලාභ සත්කාර වැඩි කරගෙන යන්න ජනප්‍රියභාවය වැඩි කරගෙන යන්න ලස්සන වැඩි කරගන්න තරුණකම වැඩි කරන්න බහුසුවභාවය වැඩි කරන්න යන්නේ මොකද යන්නේ කොහොමද එමසා මෙහෙවන්නේ කොහොමද මේවා වැඩෙන්න වැඩෙන්න ස්නායු ශෛලවලින් එක හෝමෝනයක් රසායනික නිකුත් වෙනවා. ඒ නිකුත් වෙච්ච ගමන් මුළු ශරීරෙම පොළා පිනා යනවා. මුළු ශරීරෙම ප්‍රමෝදයටපත් වෙනවා. ඒ ඩෝපමයින් කියන එන්සයිම් එක නිසා ඉතින් ඒ ඩෝපමයින් එන්සයිම් එක ශරීරයේ මොලේ වැඩි කිරීම සඳහා අපි නොකරන යඩලමක් නැහැ. හොඳින් හෝ නරකින් මේක උත්සාහ කරනවා. එතකොට ඒ කිසිම සාමාන්‍ය ක්‍රමයට බැරි කෙනා තමයි ওই මත්ද්‍රව්‍ය ටිකක් බීලා මත්පැන් ටිකක් බීලා ඒ එන්සයිම් එක ගන්න. හැබැයි මේකේ තියෙන භයානකම දැන් අද යම් ප්‍රමාණයක් ප්‍රමෝදය ඇතිකරන මෙච්චර සල්ලි ප්‍රමාණයක් මෙච්චර ලාභ සත්කාරයක් මෙච්චර සෞඛ්‍ය සම්පන්නයක් ලැබුවට හෙට ඒ ප්‍රමාණය ප්‍රමෝදය ගන්න ඊට වැඩිලා ගන්න සල්ලි හම්බ කරන්න ඊට වැඩි ගාණක් ජනප්‍රිය වෙන්න ඕනේ. ඉතින් මේක ඇබ්බැහියට ගිහිල්ලා අන්තිමට එන්නේ එන්නේ එන්නට බීමට ඇබ්බැහි වෙච්ච කෙනා වගේ කුඩු ගහන්න ඇබ්බැහි වෙච්ච කෙනා වගේ තල්ලි හම්බ කිරීමට ඇබ්බැහි වුණොත් එන්නේ එන්නේ එන්නේ මත් වෙන පටන් ගන්නවා. ඒක නිසා අපි මේ මන්ත්‍රව්‍ය පිළිබඳව මත් වීම පිළිබඳව සමාජ නීති හදාන්න ගත කරාට කෝකටද අයිතියක් තියෙන්නේ මේ මත්වීම කියන්නේ මේකයි කියලා අර්ථකථන දෙන්නේ ඔක්කොමලා ඉන්නේ මත් වෙනවා. සියලුම පුතඥයෝ ඉන්නේ මත් වෙලා. ඒක නිසා පුළුවන් එක මේක නීති විරෝධී මේක නීත්‍යානුකූලයි කියලා තීන්දුව කරන්නේ ඒ ඒ මිනිස්යාගේ වාසියට මිසක් මානවය ගැන හැඟීමකින් හෝ කෙලස් පිළිබඳ හැඟීමකින් හෝ සුභ සිද්ධිය ගැන හිතලා නෙවෙයි. ඉතින් මේ කරන නීති නීති පිළිබඳව එහෙම හදාගන්න නීති පිළිබඳව සර්වඥාන්ච උපහාසයට ලක් කරනවා. පුළුවන් එක නීති හදන්න. නීති හදන එකට නීතිය බලපන්නේ නැහැ. අනිත් උන් විතරයි නීතිය තියෙන්නේ. ඉතින් මේ ලෝකෙක ඉන්නකොට අපිට කොහොමද මගේ අර්ථ සිද්ධිය සඳහා අර්ථ කුසලයේ සඳහා මත්‍රිමේ කයින් ඕන් අයින් වෙන්න ඕන කියන එක පෙන්වන්න ආදර්ශයක් නැහැ. මෙන්න මේක අනුගමනය කරනවා කියලා. නිකන් අපිට පොඩි සාහන් එළියකට තියෙන්නේ පොඩි අස්සසිතකට තියෙන මේ මම දැන් මෙතන ඉන්නකොට මත් වෙලා නැහනේ. ඉන්නේ පිටින් හැම වෙලාවෙම මත් වෙලා. යම් චිත්තක්ෂණයක අපි ඉන්නවනම් මම දැන් මෙතන ඒක අපිට එපා වෙන්නේ, නීරස වෙන්නේ, කම්මැලි වෙන්නේ මත් කරන්නේ නැති නිසා. ඒක අපිට ඩෝපමයින් එන්සයිම් එක අරන් දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට යන්න බැරිකම නෙවෙයි තියෙන්නේ මේ. මම දැන් මෙතෙන්ද ගියාට ඒකේ මදයක් ඇති කරන්නේ ප්‍රමාදයක් ඇති කරන්නේ නැහැ. ඒක නිසා ඒක රසවත් නැහැ. රසමසවුලක් වෙන්නේ. ඒ නිසා අපි අපේ හිත වර්තමාන මොහොත පැදුරටත් නොකිය පන්නේ. අනින්නේ මොකටද? යම් ආකාරයක මදයක් ලබා දෙන අරමුණකට. යම්මාකාරක ප්‍රමාදයක් ලබා දෙන අරමුණකට යන නිසා අපිට මේ මද ප්‍රමාද ඇති කරන අරමුණ පිළිබඳව ප්‍රමාණ කිරීමේ ශක්තියක් අපට නැහැ. නමුත් ඒකට බුදුහාමරපතේ තියෙන විකල්පයක් තියෙනෝනේ. යථා භූතය. ඇත්ත ඇති හැටියෙන් දැකීම සහ මත් කියන දෙක කලසුදු දෙකක්. ඒ නිසා පුළුවන් තරම් ශක්ති ප්‍රමාණය ප්‍රත්‍යක්ෂණය කළ හැකියි. ප්‍රත්‍යක්ෂ කළ හැකි වර්තමාන මොහොතේ ඉන්නකොට අපිට දැනගන්න පුළුවන් ඒකට මදයක් නැහැ කියලා. ඒකට කැමැත්තක් ඇති නොවීම හරහා. ඒකට නීරසකමක් පහළ වීම හරහා. කම්මැලිකමක් පහළ වීම හරහා. හිත ලීන භාවයටපත් වීම හරහා. ඒ නිසා Tamanට දැනගන්න පුළුවන් මේ මදය නැති වෙලාවට ප්‍රතිපදාව ඉදිරියට යනකොට කම්මැලිකම නීරසකම ඒකාකාරී ගතිය අසරණ ගතිය, පාළු ගතිය, සැකකොදවන ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය ඒක පිළිබඳව යහ කල්පනාවක් ඇති කරගත්තොත් මේක ප්‍රතිපදාවේ දියුණුවක්. මේක මේ මදය මත්වීම අඩු වෙච්ච තැනක් කියලා. ඒ යෝගාවචරයට ඒ භාවනාවේදී ඇති වෙන මේ නිරත කම්මල වෙන ගතිය නැත්නම් අපිට කියන්න මේ විරාග ධර්ම ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ධර්මයේ බව තේරුම් ගන්න පුළුවන්. ඒ කෙනාට විතරක් හුදෙකලාව ආශිර්වාදයක් වශයෙන් ලැබෙනවා. ඒ කෙනාට විතරක් විවේකය ආශිර්වාදයක් වශයෙන් ලැබෙනවා. ඒ කෙනාට විතරක් ජීවිතේ පිරිච්ච ගතිය කියන එක සාසන සම්පත්තිය කියන එක මේ කෙලෙස් ගොඩක ඉන්න ගමන් චිත්තක්ෂණ වශයෙන් ලැබෙනවා. ඒ කෙනාට විතරක් හිත විස්්‍රාම වෙන්න පටන් ගන්නවා. ආතතියෙන් තොරව ආසන්නෙන් තොරව ඉන්න පටන් ගන්නවා. නමුත් මේ මදය කොච්චර තරපාතක පරිසුදු කියනවනම් මදය කොච්චර ඝන බහලද කියනවනම් අච්චර මේ අපිට මේ සෝයගෙන දෙන චිත්තක්ෂණය නැත්තම් ක්ෂණ සම්පත්තිය කොහොම කැඩෙනවද කියලා හිතන්න බෑ. හිත හිතපු ගමන් ආයේ මදය කියන දේ ප්‍රමාදය කියන දේ කියලා දෝනවා. කාගේ මනාපයට යනවද කාගේ න්‍යාය පත්‍රයේද මොන භූමිකාවක් හිත රඟපානවද කියලා කියන්න බෑ. ඉතින් යෝගාචරණ තියෙන ආයශරයක් එක දැනගත්තම ගෙනලා ආය මදේ නැති ප්‍රමාදේ නැති වර්තමාන මොහොතේ ගිනත් තබා ගැනීම මේ ලේනෙක් වලිගේ මොහොතේ හිටින්න හදනවා වගේ තමයි තමයි යෝගාචරණ තේරෙන්නේ. මෙච්චර මදයෙන් සහ ප්‍රමාදයෙන් ගහන බාල චිත්තක්ෂණ රාශියක් මැද මේ මදයෙන් තා ප්‍රමාදයෙන් තොර වර්තමාන චිත්තක්ෂණයේ හිත තබා ගැනීමට අපි ගන්න ප්‍රයත්නයේ පේන්නේ නිකන් ලේම් පැටියෙක් වලිගේ පොගාන ඇවිල්ලා යුරේ ගහලා මොහොතේ ඉඳලා හදනවා ඒ නිසා භාවනා කරන්න නොලැබෙන එක කවුරුත් භාවනාවට නොයන එකට කවදාකවත් තරහ වෙන්නේ තරහ වෙන්න අපිට අයිතියක් නැහැ මොකද මිනිස්සු ඉන්නේ නිතරම මේ මදයට මත් වෙලා එවිට ප්‍රමාදයටපත් වෙලා. ඉතින් ඒක නිසා අනුකම්පා කරනවා හැර මේක දිහා බලලා අනුකම්පාවක් සත්වානුකම්පාවක් ඇති වෙන හැර අපිට මේකට උත්තර හොයන්න බෑ. බුදුහාමුදුරුවෝවත් උත්තර හෙව්වේ නැහැ. මේ මහා ජනතාවක් සියලු ලෝක සත්ත්වවාසීන්ට මදේ නොවේවා ප්‍රමාදේ නොවේවා කියන අදහසක් බුදුජානකගේ හිතේ නැහැ. බුදුජානකේ ලාවට හරියි. යන්තම් හරි කල්පනා කරන කල්පනා කරේ අනේ මිනිස්සු සතුන් නොපරාවා අනේ මිනිස්සු හොරකම් නොකරවා කාමීච්ඡාචාරය නොකරවා අනුන්ට බොරුබස් කියනම් බැසි සචන පරිසර නොකියා කියන මේ ඊටාම සරල පුංචි දෙයක් තමයි බුදුජානනාංශේ ආචාර ධර්ම වාසික අපිට දීලා තියෙන්නේ ඒක තේරුම් අරගෙන සාර්ථක වෙච්ච කෙනෙක් ඇවිල්ලා කිව්වොත් අනේ ඔබ ආචාර බුදු වෙන්න ඕනේ. අනේ හාමුදුරනේ මම ඊට පස්සේ සිල් ලකින්නම්. මට මේක ඉස්සරහට යන්න පාර කියලා දෙන්න කිව්වොත් විතරක් කියනවා. දැන් ඔය ගොරෝසු කෙලස්. මට තේරෙනවනේ අයින් කරපම තියෙන ලාභේ. මේ මුල් මුල් දවස්වල කතා කරගත්තා වගේ ඊට පස්සේ එන මධ්‍යම ප්‍රමාණය කෙලස් අයින් කරන්න උත්සාහ කරා. ඒතකොට කියන්නේවත් නැහැ මේ දුකම කෙලස් කියන්නේ. මොකද කිව්වොත් බඩේලිය යනවා. පහලවනවා. කලන්තය හැදෙනවා. මොනවද මේ බුදුහමරප්ත කියන්නේ කියලා. නම හිතන්න කවුරු හරි සංසන්තනාත්මක කල්පනාව යම් කෙනෙක් දක්ෂ වුණොත් මධ්‍යම කෙල ප්‍රමාණ කෙලෙවි පයින් කරන්න. එයාට තේරෙනවා නම් තාම මට අසහනය තියෙනවා, තාම මට කෙලස් තියෙනවා. එහෙම නැත්නම් ආතතිය තියෙනවා. අනේ බුදු ආතුරණේ මං කරගන්න බැරි විදියට මම යන්තම් මේ ගොරෝසු කෙලස් අයින් කරා. වරින් වර తాවකාලිකව මම මේ මධ්‍යම ප්‍රමාණයේ කෙලෙසුත් අයින් කරලා අරමුණකට මුහුණ දාලා මට ඉන්න පුළුවන්කම තියෙනවා. දැන් මම මොකද කරන්න ඕනේ කිව්වොත් විතරක්. ඒ තමයි සුදුසුකම් බව විතරක්. දෙනස් පිටන දැන් තියෙනවා සුකුම කෙලස්. සියුම් පක්ලේශ. ඒ ටික කවදාකවත් මේ සම්මත ලෝකයේ එහෙම නැත්නම් අපි දන්න මේ සම්මත සත්‍ය තුළ ඔප්පු කරලා පෙන්වන්න බෑ. ඉතින් මේ නිසා මේ ධර්මයේ ඇතුළේ විශාල පටලැවිල්ලක් තියෙනවා. එතෙන් ගිය කෙනාට විතරයි ඒක ඒක ප්‍රායෝගික වටිනාකමක් තේරෙන්නේ. එහෙම නැත්නම් මේ ලෝකේ ඉන්න ඔක්කොටම කතා කරලා මේ ජනපද විතක්ක කරන්න එපා, ඥාති විතක්ක කරන්න එපා, ලාභ සත්කාර සංවිත විතක්ක කරන්න එපා, මදේටපත් වෙනවා, ප්‍රමාදයටපත් වෙනවා කිව්වොත් කවදාකවත් මේක ලෝකේ කරන්න බෑ. ඒ නිසා බුදුදානහන්සේ ඒව දේශනා කරන්නේ ඒකට පිං ඇතියක් ගන්න විතරයි. එතන සුදුසුකම් ඇති ඇත්තන්ට විතරයි. ඉතින් ඒක නිසා පේන්නේ හරියට බුදුහාමුදුර කට්ටියකට හොඳ බණ කියනවා කට්ටියකට සෞතු බණ කියනවා වගේ පේනවා. ඒ තමන් ප්‍රෝජනේ සලකලා අවස්ථාවේ හැටියට කොයි ටිකද ගන්න ඕන කියලා දන්නේ නැත්නම් මේක ඇතුළේ විශාල ප්‍රශ්න තියෙනවා හිතන්න ඒ නිසා විශ්වවිද්‍යාලයක ඉඳගෙන දර්ශන විද්‍යාව හදාරන කෙනෙකුට මේ සූත්‍රයක් බලලා මොනවද තේරෙන්නේ තමන් භාවනා කරලා නැහැ. භාවනා කළ ප්‍රතිඵල ලැබලත් නැතුව මේකේ තියෙන අකුරු ව්‍යංජන, ඉස්පිලිපාපිලි, ව්‍යාකරණ, භාෂාව කොච්චර ඉගෙන ගත්තත් බූරුවෙකු පිට හකුරු තියලා බැඳා වගේ මෙලෝදයක් තේරෙන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙක් පුංචක්කරිය අත්දැකීම අරපතල් තියෙනවා නම් සීලයක සමාදන් වෙලා ගුරුසු කෙලෙස අයින් කරපු හිත මෙහෙමයි කියලා. ඊට පස්සේ සමාධියක ඉඳලා අරමුණක රූප කර්මස්ථාන කීතු තියලා වරින් වර මධ්‍යම කෙලෙස අයින් කරවට පස්සේ කෙනෙකුට මේක කියනවා නම් ඒක බුදුරජාන් වහන්සේ මොනතරම් හරියටම ප්‍රමාණේ මාත්‍රාව දැනගෙන අවශ්‍ය කෙනාට දෙන ගතිය බුදුහාමුදුරගේ දෙන ගතිය වගේම ගන්න කෙනාගේ උකහා ගන්න කෙනාගේ ගතියනේ මේ වට්ටුවන සූත්‍රයෙන් සඳහන් කරන්නේ කොච්චර පාට තිබුණත් ඕකේ මජක් ගෑවිලා තියෙනවා නම් තෙල් කුණු ගෑවිලා තියෙනවා නම් ඒ තායම උරා ගන්නෑ. වටක මේ තිත්ත ලැබු හැටියක් පොළවේ හිටවලා පොළවේ ධාරේ උරාගත්තට ඒකේ ජම්ම ගතියට ආතන්නේ තිත්ත බලයක්ම තමයි. කොලක් තිත්තයි, ගහක් තිත්තයි, මලුත් තිත්තයි, ගෙඩිත් තිත්තයි. අබෑටයක් හිටෙවුවා නම් උරා ගන්න පොළොසාරය එහෙම නැත්නම් අවුවැස්ස මේ සියලුම පරිසර සාධක මිහිරි බලයකට යනවා. ඉතින් අපි ඒකට ආහසර දොස් කිව්වට වැස්සට දොස් කිව්වට හරියන්නේ ඒ තමන්ගේ හිතේ තමන්ගේ වස්තරේ මේ තියෙන අර බුදු ගුණය උකහා ගන්න බැරි වර්ණය උකහා ගන්න බැරි මේ මජන් ටික මේ තෙල් ටික මේ කුණු ටික ඉවත් කිරීමේ කටයුත්තෙන් තොරව හොඳ වර්ණ වල මේක බහ බහ හිටියට වර්ණ ගැනීම ලස්සනට වෙන්නේ නැහැ. ඒක නිසා ගොරෝසු ගොරෝසු අයින් කරපේකනාට අදිසි වෙන්න එපා වර්ණ ගැනීම ගැන ඒක රිද්ද වෙයි. තමන්ට කරන් තියෙන අර තියෙන සියුම් කෙලස් දැනගෙන අඳුනගෙන අයින් කරන එකයි. ඒ නිසා මේ මදය කියන එක මෝඩයට හම් වෙන හැම සැපක්ම මෝඩයට අහේනිය පිණිස දුක පිණිස ඕනියම පිණිස හිටිනවා. බුදුරජාණන් සඳහන් කළා තියෙනවා තච්චසාරං වතං පලං තචසාරම්මතං පලං කියලා කියන්නේ මේ ගස්වල තියෙනවා මැද හර තියෙන ගස් තියෙනවා පොතු හර තියෙන ගස් තියෙනවා. උණ ගහ කෙහෙල් ගහ කිතුල් ගහ පිට පොත්තේ තමයි හරේදී. ඔය තේක ගහ වෘත ගහ වගේ වගේ මැද හරේදී. බුදුජානකේ සඳහන් කරන මේ පිට හරය තියෙන එක සෝබන කාර්යයක්. අnder කාර්ය පිටලෙල්ල විතරයි තියෙන්නේ ඇතුළේ හිස්. ඌ නම්බුව බලාපොරොත්තු වුණාට ඌ බම්බුවක් ළඟදී ඉන්නේ. ඇතුළේ හිස්. ওই බම්බුව තියෙන කට්ටිය තමයි නම්බුවට ගහගන්නේ. උන්ට තියෙන හොඳම දේ තමයි ඒකේ මල් පිපිච්ච ගමන් උණ ගහම විනාශ වෙනවා. ඒ නිසා උණ ගහක මල් පිපුණයි කියලා කියන්නේ උණ ගහේ විනාශය. තෙල් ගහක මල් පිපුණා කෙහෙම් මල තමයි. ඔක්කොම නිකන් කෙහෙම් මල් වෙලා යනවා. ඒ නිසා බුදුසසුන සඳහන් කරන පිටබොක්ත පිටහරය කියාපෑම සෝබනේ අන්ධහැරේ මත් කරලා අනේක කනට ලාභ ලැබෙන්න ලැබෙන්න විනාශ වෙනවා. මේක කිව්වේ බුදු දේවදත්තගේ උපමාවකට. දේවදත්තට හම්බෙන සෑම ලාභ ලාභය සත්කාරයක් නිසාම අපායට පාර කපාගත්තා. ඒ නිසා වස්තු භෝග දෙනකොට ගන්න වස්ත්‍රේ පුරිතායම ගන්න වස්ත්‍රේ පිළිසිදු නැත්තම් ඒ සෑම වස්තුවක්ම යහට අහිමි පිළිසිදු. ඒකයි බුදුරජාණන් වහන්සේ ඔය 10 දෙන්නේ කියලා යසෝදරාව පුංචි රාහුල කුමාරයා දුන්නාට පස්සේ අඬගහන ගිහිල්ලා මේ හත් අවුරුදු වයසේ ඉන්න කිරි කටේ කිරිසොත කියන මේ පොඩි එකාට සාරිපුත්ත හඳුරන ගම මෙන්න මූට සාසන දායදී දීපන් මේක මහාන කරපන් මහාන කරාට පස්සේ යාර කියලා දුන්නේ ඔබ මේ නිහතමානී විය උදේට ගිහිල්ලා වැලිමලුව අතු ගාලා වැලිතෝතක් අරගෙන උඩ දාලා අනේ මට මේ දවස ඇතුළත මේ සා විශාල උපදේශ ටිකක් මට ලැබේවා කියලා කිව්වේ නැත්නම් මම බුදුහාමුදුරගේ පුතයි කියලා. මම සාරිපුත්‍ර ස්වාමීන්ගේ ගෝලෙක් කියලා මොන්න තරම් මාන්නයක් එන්න තිබුණද රාහුල පුංචාම්දුරට. රජපැටියෙක් තාත්තන්න ගන්න කියලා පැවිදි කෙරුවේ. ඉතින් කොච්චර දෝ මදයක් එන්න පුළුවන්කම තියෙන නිසා එතනින්මයි කැඩුවේ. කිව්ව වැලි දෝතක් උඩ දාලා මට අද දවසට මෙච්චර උපදෙස් අවවාද අනුශාසන ලැබේවා කියලා ඒකට කොච්චර ඒ පුංචි හාමුදුර කැමති වුණාද කියනවනම් ඒ අවවාද අනුශාසන ලැබෙන්න දක්ෂයන් අතර පළවෙනි තැන හම්බුණා. පුංචි රාහුල හාමුදුර සර්වචනාසිට ඉස්සලා පිරුණා බෑ. රාජ කුමාරයෙකුට අවුරුදු 45 වෙනකොට පිරුණා බෑම සිද්ධ වුණා. මොකද ඒ තරම් ගත කරලා තියෙන ජීවිතය අර රජගෙදරින් ආවට පස්සේ ගත කරන්න සිද්ධ වුණේ බොහොම දුෂ්කර ජීවිතයක්. නමුත් අර උපදේශ ලැබීමේ මදේ නැතිකම නිසා මෙහා ඒක දරාගෙන හිටියා. ඉතින් ඒක නිසා මේ ආදර්ශ වලින් බුදුරජාණන් වහන්සේ මේ තමන්ගේම ලේවලින් හැදිච්ච දරුවට මේ දීපු අවවාදයමයි මේ අපට දෙන්නේ. ඒ නිසා බුදුරජාණන්සේගේ ඕරස පුත්‍ර කියන භාවනා කරන කෙනාට සාක්‍ය පුත්‍ර කියලා නමක් දෙනවා. භාවනා කරන කාන්තාවන සාක්‍ය දීතා කියලා. උදස් කියන බය නැතුව මගේ නම පාවිච්චි කරන්න. උගල සාක්‍ය වංශේ. ඒ මොකද? මදේ ඇති කරන්න නෙවෙයි. මේ මහානකම් කරන්නේ මේ භාවනා කරන්නේ මේ මොකකටවත් නෙවෙයි. යෝගියම් ප්‍රමාදේ කරන්නත් නෙවෙයි. අප්‍රමාද වෙන්නයි. ඒ නිසා යම් චිත්තක්ෂණයක අපි මේ මදය දැනගෙන නිම්මද වෙන්න උත්සාහ කරනවා නම් ප්‍රමාදය දැනගෙන අප්‍රමාද වෙන්න උත්සාහ කරන හැම චිත්තක්ෂණයකම අපි බුද්ධ පුත්‍ර වෙනවා. බුද්ධ දුහිතෘ වෙනවා. අපි යම් වෙලාවක මේ බුදුහාමුදුරුවෝ පිළිහිට කරන අර ගමන මදේ ඇති කරන්න හදනවා අපි බෞද්ධ ආගම අනික්කොල්ල මිත්‍යා දෘෂ්ටිකයි කියලා අපිට අර තියෙන මනුස්සකමක් නැති වෙලා අපි මේ කුලල් කා ගන්න තිරිසං තත්ත්වයටපත් වෙනවා ප්‍රමාදයට හේතු වෙනවනම් මදේ ප්‍රමා අප්‍රමාදී පැත්තක තියලා කොච්චර උපන සහජේ බුද්ධහගම් කියලා දීලා තිබුණත් අපි මේ පපුවේ ගහගෙන හිටියත් මම යෝගාවචරෙක් කියලා පච්ච කොටාගෙන හිටියත් ඇති වෙන සේයක් නැහැ. ඒ ඔක්කොම පිටින් ගන්න දේවල් විතරයි. ඒ නිසා හිතාගන්න අපිට බුදුහාමර මේ අත දික් කරලා දෙන මේ 10 අතේ. ඔබ ශාක්‍ය පුත්‍රෙක් වයන්, ඔබ ශාක්‍ය දීතාවක් වයන් කියන එක එහෙම පිටින් ගා ගන්න එකක් නෙවෙයි ගත කරන හැම අප්‍රමාද චිත්තක්ෂණයක් පාසා සති චිත්තක්ෂණයක් පාසා ඒකේනා මෙහෙම නොහිටියොත් පහළ වෙන්න පුළුවන් නූපන්න කුසල් කියලා જાතියක් තියෙනවානේ නූපන්න කුසල් නොයිපද වීම පිණිස මේ ගන්න ප්‍රයත්නය සතර සම්‍යක් ප්‍රධාන වේදී ඉස්ලාම කියන ප්‍රධාන වීර්ය අනුපන්නාන පාපකානං අකුසලානං ධම්මානං න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති මගේ හිත දැන් තියෙන අරමුණේ එහෙම නැත්නම් සතිය දැන් මේක පැදුරටත් නොකිය පණියෝ පණින්නේ මොකටද ඔක්කොම අධ්‍යය ඇති කරන්න එක්ක ප්‍රමාදය ඇති කරන්න එහෙම නැත්නම් මේක පිටේට මානෙ අතිමානෙ ඉස්සා මච්ඡදේ මොකක් හරි දෙයකට පයින් එතකොට මෙයා මේ සතියේ ඉන්නකොට දන්නවා සතියේ ඉන්නා තාක්කල් ඒ උපදින්න ඉඩ තියෙන කෙලෝ රත්නත උපදින්න ඉඩ තියෙන මේ කෙලෙස් රාශිය නෝපන්න අකුසල් නොයිපදී පිසම කටයුතු කරනවා කිව්වහම එයාට සති තමන් සතිය ආරසා කරන තරමට ධර්ම රසාත් වෙනවා තමන් සතිය තප්පරයකට චිත්තක්ෂණයට අරස කරනවා මේ චිත්තක්ෂණයක ධර්ම රසාවක් ලැබෙනවා දන්න දහම් ගැටයක් දාලා චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් ප්‍රමාණ සතිය අරසා කරනවා නම් ඒ ප්‍රමාණයට නූපන්න අවසල් නොයිපද වීම සඳහා ඒ ඇති වෙන ක්‍රමසහ විදි ඌර්ව දක්ෂකම එක චිත්තක්ෂණල දෙකට යන්න හරිම අමාරුයි දෙකේ ඉඳලා තුනට යන්න හරිම අමාරුයි මේ කලාව අල්ලගත්තට පස්සේ ඊට පස්සේ ඒක ගැම්ම ගන්න පටන් අර ගන්නවා. ඒක විනෝදාංශයක් වෙන්න පටන් ගන්නවා. කොච්චර මගේ හිතේ මදි ඇති කරා. කොච්චර ප්‍රමාදී ඇති කරත් මම දැනගත්ත ගමන් මම ආයෙම නිම්මද වෙනවා. අප්‍රමාද වෙනවයි කියලා ඒක හරියට බයිසිකලයක් පදින්න පටන් ගන්නකොට මුලදී කකුල් බිම තියන්නේ නැතුව ආගරි ආධාරින් හරි බයිසිකලෙක ගැම්ම ගන්නවා කියනකොට මේ රෝද දෙකක් උඩ කොහොම මේක සමබර කරන්නද කියලා හිතෙනවා. නමුත් කාගේරි ආධාරයෙන් මේක පොඩ්ඩක් අපි ගත්තොත් ගැම්ම ගත්තොත් ඒ වේගයට සමබරව බයිසිකල බැලන්ස් වුණොත් මෙහාට නැමුණොත් බයිසිකල් එක බයිසිකල් විශ්ීම නම්මලා අනිත් පිටර ගන්නවා එනිසා ඒ වේගයත් ඒ සමබර භාවයත් කෙනෙක්ගේ උදව්ව නැතුව පුරුදු කරාට පස්සේ ඒ සමබර භාවයේ බයිසිකල් එක ඉදිරියට යනකොට අර බයිසිකල් එක කියන එක ඉස්සල්ලාම හොයාගත්ත මිනිහටත් වැඩිය මේ පදින එකනට සතුටක් ඇති වෙනවා. දැන් හරියට දැන් මට පුළුවන් නේ බයිසිකල් එක දැන් වැටෙන්න ඉඩ තියෙනවා. කකුල් බිම තියලා යනවා. මේ ගැම්මට ඒක නිසා සර්වත්‍රාන්සේ සඳහන් කළා යම් කිසි කෙනෙක් මට මදේ තියෙනවා. ඒක වළක්වන්න බෑ ඒක නිකන් මේ අසුචි කලයක නැත්නම් කුණු මස් පිරිච්ච කලයක පිට ලෙල්ලට නිතරම අර කුණු ඕජාව මොහොත වෙනවනේ. ඒක වළක්වන්න බෑනේ. කලයකට ඇතුළට අසුචි දැම්මට පස්සේ පිටි මොන තේන්ත ගෑවත් මොන පොලිතින් ලැබුවත් හරියන්නේ මොහොත වෙනවා. ඒ වගේ තමයි මේකේ මදේ මාදේ මොහොත වෙනවා. නමුත් ඒත් එක බලනකොට සතිමත් චිත්තක්ෂණ මේක නෑනේ. ඒ නිසා මම මේ සත්‍යමත් චිත්තක්ෂණය බයිසිකල් පදිපුරුදිනවා වගේ සම්බර කරන්න අරගෙන හිතන්න ගම කිසි දවසක පුස්පයිසිකල් එකක් අපිට සමබර කරගෙන යන්න පුළුවන් වෙනකොට ඇති වෙන මේ ප්‍රමෝදය වගේ තමයි ਸਰවචන්සේ සඳහන් කරන යම් වේලාවක මේක උපක්ලේශයක් බව දැනගෙන මගේ හිතේ මේක නැහැ මේ මට මේක නැති උනේ අම්මා අප්පා දිවුද ඇවැද්දකින් නෙවෙයි බෞද්ධ භාවයෙන් නෙවෙයි මේ බුදුහාමුදුරෝ හිඳයි ධර්මේ නිසයි සංඝයා නිසයි මම මේ අර අමාරු අමාරු කෙලෙස් සීලය පුළුවන් තරම් ප්‍රමාණය රැකගොනේයි කියලා යම් වෙලාවක යාට ඒ බුදු ධර්ම සංඝ කෙරෙහි අවික්ක ප්‍රසාදේ නොවක් සද්ධාව නොසලෙන් සද්ධාව යායට යන්න එපා පොඩි වෙලාවකට හරි ලැබුණොත් බුදුදහම කියනවා ලබති අත්ථ වේදං ලබති ධම්ම වේදං ලබති ධම්මෝපසංගිතං පාමොච්චං එයාට ලැබෙන භූමේ ජීවිතය කියන්නේ මොකද්ද අපි මෙතෙක් කල් ලාභ සත්කාර ලබන්න මඩේ වඩන්න ප්‍රමාදේ වඩන්න මොන තරම් දේවල් කරලා තියනවද දැන් නේද අන්තම් මේ බලාකුළු වශයෙන් හඳ දැක්කා වගේ අතනින් මෙතනින් මදේ නැති ප්‍රමාදේ නැති අප්‍රමාදිතක්ෂේ දකින්න ඒසර දකින්න දකින්න වෙලාවේ බුදුන් දකින්න දකින්න දකින්න වෙලාවේ ධර්මයේ වැටෙනවා ඒසොට අර්ථ වේදී ලබනවා ධර්ම වේදී ලබන ඒසොට ධම්මෝපසංකිතම් පාමොච්චා මේ ධර්මයත් එක්ක මුසු වීම නිසා ධර්මයත් එක්ක සම්බන්ධ වීම නිසා ප්‍රබෝධයක් එන්න පටන් අර ගන්නවා සාමෝජ්ජං ඒ කියන්නේ තරුණ ප්‍රීතිය ඒ යෝගාවචරය මුළු ඇඟම වැහිලා යනවා සාමෝජ්ජේ සාමෝජ්ජ ප්‍රමෝදය ඇති වෙලා ඒ ගත්ත ක්‍රමයේම සති මාත්‍රාවම ධිකට පවත්වාගෙන යනකොට මේ ප්‍රමෝදය නිසා එයාට ඒ තරුණ ප්‍රීතිය ප්‍රීතියක් වඩපත් වෙනවා ප්‍රමෝදය නිසා ප්‍රීතිය පහළ වෙනවා. ඒ නිසා පීති මනස්ස කායෝ අසම්පති. ආට එතකොට ඔක්කොම අර මම අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ අරක මට වැරදුනා මේක මට වැරදුනා අරයා ගැන හිතන්න ඕනේ මෙයා ගැන හිතන්න ඕනේ කියලා තියෙන මේ හිත පටලවා ගන්න මේ තියෙනම දේවල් තේරෙනවා. තන්නේ කරම දේට පක්ෂව කරන්නේ මේ. තන්නේ කර ප්‍රමාදයට පක්ෂව කරන්නේ. නැත්නම් අපි අර සාකච්ඡා කරපු මානෙ අතිමානෙ නිසා කරන්නේ දැන් මේ ලබාගත් චිත්තක්ෂණේ ඉඳගෙන ආයතනයක් මැදයන් කරන්න හදනවා ආයතන ප්‍රමාදිත යන්න හදනවා ආයතනයක් මානතුමාන ගන්න හදනවා කියලා එයාට තේරෙනවා මේක උපේන එක දක්ෂකමක් ඇත්තටම දක්ෂකමක් උපේපුදී රකින්නයි කියන එක මේ ඇති කරගත්ත පිරිසුදුකම එතකොට තේරෙන්න පටන් අර ගන්නවා මේක තව තවත් සමාදම් වෙලා ඒක තව තවත් අදහගෙන ඉන්නකොට ඉබ්බේ කඩපු පණ්ඩයක් නැතුව වගේ අඳු අකුලගත්තොත් ඉන්දිය සංවර කරගත්තොත් හිත කීකරු කරගත්තොත් මේ කෙලෙස් මේ ග්‍රීෂ්ම ඍතුවේ නැගලා තියෙන දූවිලි මද වරුසාවකින් ඔක්කොම තැම්පත් වෙනවා වගේ නැත්තම් වීදුරුවක දිය කරලා අරපු කල මඩ සහිත පස් ටිකක් කබඩයක් උඩ තිබ්බාම එන්නේ එන්නේව තැම්පත් වෙන වගේ ගොරෝසු ගොරෝසු වෙයි ඉස්සලා තැම්පත් වෙනකොට මඩ තැම්පත් අන්තිම සියුම් කරල් මඩ පවා හිමීට හිමීට තැම්පත් වෙන වගේ අර సంతානිය පස්සද්දී තැම්පත් වීම එන්න බලන්න. මේ පස්සද්ධිය අනුව තමයි එයාට මේ ජීවිතයේ ජීවත් කරනවා කියලා. ඉදුම් හිතුම් පහසුකම කියලා. සුඛය කියලා. අපි ඔක පාවිච්චි කරන උපභෝග පරිභෝග සුඛභෝග වස්තු වල නෙවෙයි සුඛේ තියෙන්නේ. මේ හිතේ කෙලෙස් නැති වෙලා අර බුදුගුණ උකහා ගන්නකොට බුදුගුණ ඇතුළට වදිනකොට ඒ ඇති වෙන සුඛය ඒකට කියන්නේ නිර්ාමිෂ සුඛ කියලා. අපි සාමාන්‍යයෙන් හම්බ කරගෙන කන රූප බලලා ශබ්ද අහලා ගන්ධ රස ස්පර්ශ බලලා ලැබෙන සුඛය ආමිෂ සුඛේ ඔකට තමයි දේශපාලනඥයෝ ආර්ථික විශේෂඥයෝ සමාජ විශේෂඥයෝ මේ ඔක්කොම බයිලා නටන්නේ ඔය ආර්ථික මේ ආමිෂ සුඛයට දැන් මෙතන ලැබෙන්නේ ඇහැට රූප නොබල ලැබෙන විවේකී කනට ශබ්ද නාහ ලැබෙන විවේකී නාහයට ගන්ධිවට කයට පහස නොලබා හරියට කියනවනම් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බවවත් නොදැනි මේ ඉදurang කිසිම අරමුණක් එක්ක සම්බන්ධකම් පවත්තන් නැති වෙලාවේ ඇති වෙන සුඛයක් තියෙනවා. ඒ සුඛය තමයි මේ මනුස්ස ලෝකේ ඉඳගෙන බ්‍රහ්මයක් වෙනවයි කියලා කියන්නේ. බ්‍රහ්ම සුඛය කියලා කියන්නේ මේ නිරාමස සුඛේ. ඒක తాවකාලිකව හරි ලබනකොට තේරෙනවා. ඒ දුකයට වසවාගේ තමයි සත්‍යයක් ඇහෙන එක. රූපයක් පේන එක. ගඳක් රසක් පහසක් ලැබෙන එක. ඉතින් ඒකනේ අපි මෙතෙක් කල් මේ හම්බ කරන පොහොසත් වෙනවා කියුවේ ගොඩක් රූප හදනවා, ගොඩක් ශබ්ද හම්බ කරන එක. නමුත් මේ නිරාමිෂ සුඛයට ගිය කෙනා, විවේකයට ගිය කෙනා, හුදකලාවට ගිය කෙනා, විස්රාමයට ගිය කෙනා තේරෙනවා මේ සියල්ලෙන්ම වෙන් වෙච්චාම ලබන සුඛය ලැබිය හැකි එකම සතා මනුස්සයා විතරයි. ඔහොත් මනුස්සයන්ගෙන් 100ට කීයද මේ ජීවත් වෙන ජීවිතේ කාලේ මේ සුඛේ ගැන ආහාර තියෙන්නේ මේකට උත්සාහ කරලා තියෙන්නේ මේක බුද්ධ විඳලා තියෙන්නේ ඒ නිසා ජීවත් වෙන මනුස්සයන් අතර ඒක නොදන්න පිරිසක් උත්සාහ නොකරපු පිරිසක් අත් විඳපු නැති පිරිසක් ඉන්නවා ඒ පිරිසට බුදුජාන් වහන්සේ සමහර විටකේ වචනේ පාවිච්චි කරනවා මගෝ කියලා මුර්ගයයි කියන වචන. මගෝ සතිය නැතුව ඉන්න චිත්තක්ෂණයට මගෝ කියලා පාවි. මගෝ කියන්නේ මුර්ගයි. ඌ තිරිසනෙක්. ඌ විඳින සැපය තිරිසන් සැපයක්. මිනිස්යාට විතරක් ලැබිය හැකි මේ පාමොච්ච ප්‍රීති පස්සද්දි සුඛය. නිරාමිසෝම පමණයි ලබන්නේ. එනිසා අපි අපි දරුවෙකුට සුඛය දෙන්න බලාපොරොත්තු වෙනවා නම් අපි දරුවට පුරුදු කරන්න ඕන මොනවාද? පතන්න ඕන මොනවාද? යොමු කරවන්න ඕන මොනවාද? එහෙනම් තමන්ට තමන් කෙරේ අනුකම්පාවක් තියෙනවා. අපි පිනක් කරලා මොනවද පතන්න ඕනේ? කාටද මොනවද මේ සුබ පතන්න ඕනේ? මට හිතෙනවා කරන්න තියෙන ලොකුම පින්කම කරන්න කරලා මට විවේකී ලැබේවා මට හුදකලාව ලැබේවා මට විස්රාමය ලැබේවා. මට තනි වෙන්න ලැබේවා. ඊට වැඩිය සැපක් නම් මේ ලෝකයේ ඇත්තෙම නැහැ. අපි මෙතෙක් කල මොකද්ද කරලා තියෙන්නේ? අපි කරලා තියෙන්නේ බහුසුත භාවය ලැබේවා, වැඩිසෙනක ලැබේවා, ජනප්‍රිය භාවය වැඩිවා, අරක වැඩිවා, මේක වැඩිවා කියලා. කවද අපේ හිතට මේවා රිංගෙව්වද කියන එක කවුරු අපිට මේක රිංගෙව්වද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. විඳවන්නේ Taman නම. විඳවන්නේ Taman ඔකේ වස්ත්‍රයක තියෙන තෙල් කුණු වගේ අයින් කරනකොට ඔක විඳවන්න අපිට උදව් කරපු හැම කෙනාම පශ්චාත්තාප වෙනවා. ඒ ඔක්කොම මාර්ගාක්ෂිකව මේ නෑයෝ කියන જાතිය මාර්ගාක්ෂිකයි. සමාවෙන්න මම මෙන්න කිව්වට. උන්දලගේ වැඩිම අපිට මේ ආමිෂ වැඩි කරන්න කතා කරනවා අරක වෙලා දේවා මේක වැඩිවා කියලා. ඇත්තටම කියනවා ඒක සාප. පුංචි කතාවක් මම කියන්නම් මේ මේ නිකන් ඔය කට කහනවට වගේ. ඔය සරුවචනාංශේ පෙර ජාතකයකදී සහෝදරයෝ තුන් දෙනයි සහෝදරියක් ඉන්න පවුලක ලොකු අයියා වුණා. ඉතින් මේ හතර දිනාට තමයි දැන් රාජ්‍ය හිමි වෙන්නේ මේ රජ පවුල. ඉතින් මේ ලොකු අයියා කිව්වා ඔක්කොටම කතා කරලා මේ අපච්චි ඉන්නවා තාම විමා රජුරු ඉන්නවා ඔයගොල්ලෝ මේක බලන්න මම යනවා. මට ඕන විවේකී කියලා. එතකොට මේක නෙවෙයි වෙන්නේ සාමාන්‍ය මල්ලිලා ඔක්කොම මරලා රජකම ගන්න එකනේ. අශෝක රජුරුත් කිව්වේ ඒකනේ. රජකමට ඉන්න ඔක්කොම මරලා රජකම මේ අයියා කිව්වා මම විවේක වෙනවා. ඊට පස්සේ දෙවෙනි අය දෙවෙනි මල්ලි කල්පනා කරලා කිව්වා ලොකු අයියා යනවනම් මටත් එපා එනම් මැද්දු මල්ලිවා බාල මල්ලිට දෙන්නම් කියලා. බාල මල්ලි කිව්වා මටත් එපා අපි ඔක නංගිට බාර දෙනවා කියලා. ඒ නංගි කිව්වා අයියලා තුන්දෙනා එනවනම් මට කැලේ අයියලා අරසාව දෙනවනම් මමත් රාජ්‍ය අතාරින්න ලෑස්ති මමත් වෙනවා කැලේට යන්න කියලා. ඉතින් ඊට පස්සේ රාජ්‍ය සභාව කැඳවලා රජුරන්ට රජුර නැති වුණාට පස්සේ මේ ලොකු අයියා රාජ්‍ය පැවරුවා පොදු රාජ්‍ය මේ ඒවට කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී කමිටු පවර්ලා මේ හතර දිනා ගියා කැලේට. ඊළ ලොකු අයියා කිව්වා උඹලා මගේ සහෝදරකම් තිබුණාට මම වැඩි මාරලා වුණාට ඒව මෙතන බෑ. මගේ කුටියට එන්න කවුරුක. මම අසවල්තන කුටියක් හදාගෙන ඉන්නවා. එච්ච බාහිර මල්ලිත් කිව්වා දෙවෙනි ඇන්ටලා කිව්වා නංගිත් කිව්වා මේ අපි එකිනෙකාට කරදරයක් වෙන්න එපා පේන්න ඉන්න එපා එතකොට මේ දැන් සහෝදරකම නිසා එක්කෙනෙක් කිව්වා අපි මෙහෙම වැඩක් කරමු ලොකු අයියා එහෙනම් පළවෙනි දවසේ පළවැරෙන් ලදාගෙන ආවිල්ලා අහල කොළ හදාගෙන ආවිල්ලා අපි තුන් දෙනාට දෙන්න අපි එදාට භාවනා කරනවා. දෙවෙනි දවසේ දෙවෙනි මල්ලි. තුන්වෙනි දවසේ තුන්වෙනි මල්ලි. හතරවෙනි දවසේ නැති. ඒතකොට දවස් හතරකට සැරයක් එක්කෙනෙක් ගිහිල්ලා කෑම හොයාගෙන ඇවිල්ලා අනික ඔක්කොලාගේම දොරකට තියලා යන්න ඕනේ. ආභියක බොහොම හොඳ කතිකාවක් වම කරගෙන යනකොට උඩ ඉන්න සක්කදරියන්ට පොඩි නිකන් ජෝක් එකක් ගහන්න හිතිලා දවසක් ඇවිල්ලා මේ නංගි කැම තියෙන දවසේ අර කැම ටික ඔක්කොම අරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් කට්ටිය දොර ඇරලා බැලුවා අද කැම තියලා නැහැ. ඉතින් හිතාගත්ත වෙන අංගිට අසනීපයක් කර වෙන්නේ නැති කියලා මේගොල්ලෝ චෝදනා කරත් නෑ මොකුත් නෑ කරපණ හිටියා. ඊට පස්සේ දැන් දෙපෙනි දවසේ ඊගාමල්ලිගේ දවසට එදත් සක්‍රදේ වෙද්දී අර වැඩේම කරා. දැන් දෙවෙනි දවසෙත් එක්කිනොඩක් කන්න බැහැ. දැන් ඉතින් භාවනා කරන්න බෑනේ දැන් එතකොට බඩ දෙවිල්ලයි ඉතින් මොනක්වත් කරගන්න බෑ. තුන්වෙනි දවසේ වෙනකොට ඔක්කොගේම ඇඟේ දුර්ලභම් පහළ වුණා. කරගන්න බෑ. දැන් හතරවෙනි දවසේ ලොකු අයියගේ දවසේ එදත් කන්න නෑ. ඊට පස්සේ ලොකු අයියා කරපු දෙය ගෙඩිය ගහලා රැකිය රැස් කරා. රැස් කළා කිව්වා අපේ භ්‍රමචාරීට බාධාවක් ඇවිල්ලා තියෙනවා. මට පේනවා ඔක්කොම දෙන්න පාරිචර්යාව කරගෙන යන්න බෑ. අපි මේක සාකච්ඡා කරනවා. එතකොට ඔක්කොමලා නොකිය කිව්වා. දවස් හතරකින් කාලා නෑ. එක්කෙනෙක්ව කාලා නෑ. ඒතර බාලනංගි කිව්ව ඇත්තටම අයියලා තුන්දෙනාට මං කැම තිබ්බා. ඒක මට හොඳටම විශ්වාසයි. ඒ ඉතින් කවුරුව හොරකම් කළා. ඉතින් බාලමල්ලිත් කිව්වා නෑ නෑ මං කවදාකවත් ඒකට ඇහිදී නෑ මට ලෙඩුනේ මං කැම තිබ්බා. තුන්වෙනි එකත් කිව්වා ලොකු අයියත් කිව්වා කතා කරලා ඇත්තටම මගේ දවසෙත් තිබ්බා. කැම නෑ. හැබැයි මේ හතර දෙනා විතර මේකට හොරු උඹයි මමයි කියලා වෙන කවුද? දැන් ඊට පස්සේ බාලනංගි මේ ලොකෝය කිරුවලු මම සත්‍යක්‍රියාවක් කරනවා මම ශාපයක් කරගන්නවා මම යම් හේකින් මේ උඹලට කැම තියන්නේ නැතුව කැම තිබ්බා කියලා මම මේ කියන බොරුව බොරුවක් මම විශාල ජනෙල් දොරවල් සහිත තට්ටු රාශියක් සහිත විහාරයේක මහානායක හඳුරෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඊට පස්සේ දෙවෙනි මල්ලි කිව්වලු යම් හේයකින් මම මේ කැම තියලා කැම නොතිය කැම තිබ්බයි කියලා ඕගොල්ලෝ පිළිගන්න කිරීමේ අකුසලයේ කරගත්තා නම් මම විශාල රාජ්‍යයක කොදේ විශාල ප්‍රමාණයක් ඇති තැනක රජ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි අගේ සාපේ. තුන්වෙනි මල්ලි කිව්වලු මම යම් හේකින් මෙම්බලට කැම තියන්නේ නැතුව කැම තිබ්බයි කියලා මේ හොඳ නම ගන්න බලාපොරොත්තු වෙනවනම් එවැනි විශාල පොදේ රාජ්‍යයක මට සේනාපති තනතුරු ලැබේවා. නංගි කතා කරලා කිව්වලු මම මේ විදිහේ කැත වැඩක් කරලා අයියලාට කැම තිබ්බයි කියනවනම් විශාල අන්තපුරයක මහේසිකාව වේවා කියලා ප්‍රාර්ථනා කරා. එනිසා අපි මොනවද පතන්නේ කියලා බලන්න අපේ නෑයම් වෙනුවේ සාපනේ. මේ අපි ඉල්ලන දේ ලැබුණොත් ඔයිට වැඩිය සාපයක් නැහැ අපායට. අපිට පුළුවන් මේක දැකලා ඉවරලා කියන්න අනේ ඔබට මදේ නැති වේවා. ඔබට ප්‍රමාදේ නැතිව කියලා කන්නට ගහයි. කන්නට ගහයි. අද මේ තියෙන අගයන් ආඩම්බරයන් එක්ක. ඒකයි මම ධිකටම මේ දේශනාවලිය මතක් කරලා තිබුණේ. මේක කට්ටියක් එක කරන්න බෑ. හැබැයි කෙනෙකුට කරදෑ. කෙනෙකුට කරදෑගේ මේ ලෝකේ නම් මේ කෙලෙසයන්ගෙන් පිරිච්ච මේ ලෝකේ දුස්සීලෙන් පිරිච්ච මේ ලෝකේ මට ලෝකේ හදන්න බෑ. ඒගොල්ලෝ කැමැති නම් විශාල විහාරයක ජනේල් දොරවල් ගොඩක් සයිතු තට්ටු ඇති කීයක නායක තනතුරු ලැබෙයි. කැමැති නම් මට ප්‍රශ්නයක් නෑ. හැබැයි මම පතන්නේ නෑ. මොකද මම දන්නවා ඒක අර මේ යක්කඩේ වඤ්ඤාරාමතුරු කිව්වා වගේ යන්න ඕනේ නම් අපායට ලැබපම් මහානායකකම දවස් 3කට ඔන්නම කියලා මම කවියක් තියෙනවා. නැත්තම් අගමැතිකම ලැබේවා තුන් දවසකට පාස් නිකන් ඉන්ටර්සිටි එකේ නැග්ගා වගේ අපායට යන්න පුළුවන්. අතරමක නතර කරන්නේ නැතුව යන්න පුළුවන්. ඉතින් මේ පතන පැතිලිත් එක්ක මේ සමාජයේ අපි තමන්ට තමන් ගැන කල්පනා කරනවා මට මදේ නොවේවා මට ප්‍රමාදේ නොවේවා කියලා අපිට හුදකලාව පතන්න වෙනවා විවේකයේ පතන්න වෙනවා පිටි පිළිච්ඡකතිය පතන්න වෙනවා අපිට විස්රාමගතිය පතන්න වෙනවා අපිට එහෙම එහෙම පුරුද්දක්වත් තියෙනවා. ලැබෙනව නෙමෙයි පතනදිවත් ලැබෙනව වගේ නෙමෙයි නමුත් එහෙම එකක්වත් නැති නිසා බුදුන්සේ සඳහන් කරලා තියෙනවා යම් වෙලාවක මේ මේ වර්තමාන මොහොතට එළඹ සිටීම අප්‍රමාදේ වටිනකම දන්නකොට මම දැන් ඉන්නේ අප්‍රමාදේ කියලා දන්නවනේ ඒ කියන්නේ චිත්තක්ෂණ සමාදන් වෙනවා ලැබිති පාමොච්ඡම් පාමොච්ච නිසා ප්‍රීතිය ප්‍රීතිය නිසා පස්සද්ධිය පස්සද්ධිය පස්සේ එනවා සුඛයක් මේක කවුරුත් දීලා නෙවෙයි මගේම මහතින් මගේම දැනුමින් මම උපයාගත් එකක්. ඒත් බුද්ධෝත්පාද කාලේ ලැබිච්ච නිසා. ඒත් මනුෂ්‍යාතු භාවය ලැබිච්ච නිසා. ඒත් ජන සම්පත්තිය ලැබිච්ච නිසා. ඒත් සත්පුරුෂාශ්‍රය නිසා. ඒ සද්ධර්ම ශ්‍රවණය නිසා. ඒත් පැවිද්දක් ලෝකේ තියෙන නිසා. මෙච්චර මේ දුර්ලභ වස්තු හතම තියෙද්දී මේවා ගැන කිසිම අහලා නැති මිනිසක් උත්සාහ කරන්නේ නැති මිනිසක් දැකම නැති මිනිසක් ඉන්නවාද කියලා බැලුවොත් අන්ධ භූත ලෝකයක් පිළිබඳව බුදුහාමුදුර කතා නොකර මොනව කරන්නද? එනිසා මේ සුඛේ ලබනකොට එයාට ඇති වෙනවා පුදුමාකාර අර ගොරෝසු ගොරෝසු කියලා සයින් කරපේ කරන පුදුම සුඛුම ඒ සුඛය නිසා ඇති වෙන සමාධිය මේ අර්ථ සූත්‍රයේ අටුවාසපේ නටුවාචාර්ය මාතල සඳහන් කරලා තියෙන්නේ යම් වෙලාවකට යෝගාවචරයට සතිය නිසා අප්‍රමාදය නිසා එළඹ සිටි සිහිය නිසා මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා කරේ සහ තමන්ගේ සීලය පිළිබඳව අර වර්ණ හතරක් උකහාගත්ත පිරිසිදු වස්ත්‍රයක් වාගේ පරිසුද්ධම් පරියෝදාතන් වෙලා ඒ ලැබීම සෝවාන් මාර්ග ඥානයක ඉස්තර වෙනවා කියන්නේ. නමුත් වැඩ දේශනාවලිය පුරාවට මම මතක් කරේ ඒක తాවකාලිකව චිත්තක්ෂණයකට ලැබුවා ඒ කෙනාට මට මේක කළ හැකි කියන හැකි සංඥාව ලැබීම පවා වටින දෙයක් ඊට පස්සේ ආර්ථින එක බහුලීගත කරගන්න ඕනේ බෞද්ධ කරගන්න ඕනේ අටවචාන් වාචල මතක් කරන මේ විදිහට බුද්ධ ධම්ම සංඝ විශේෂා තමන්ගේ සීලය පිළිබඳව අවික්කප්පසාදී ඇති වෙච්ච කෙනාට ඇති වෙන මේ ප්‍රමෝදය ප්‍රීතිය පස්සක්තිය සුඛය සහ සමාධිය හරහා ඒ ක්‍රමයෙන් සකදාගාමි අනාගාමි ආදී මාර්ගඵල වලට යන්නේ අර තමන් ළඟ තියෙන බුද්ධ ප්‍රසාදයම තමයි ප්‍රමෝදයක් කරගෙන ප්‍රීතියක් කරගෙන පස්සද්ධියක් කරන සුඛයක් කරන සමාධියක් පාටපත් වෙන. එතකොට ඒ ඇතුළතම වැඩක් ඊට පස්සේ තියෙනවා. තමන් ළඟ තියෙන ಗುಣධර්ම ටිකම නැවත නැවතත් ඒ භාවනාම දිකට කිරීමේ ඒක නට ලැබෙනවා ඒ බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා අර තින්ත දාන්න සකස් කරපු රෙද්දේ පොදලා පිරිසුදු කරලා කලන් මඩ නැහැ තෙල් කුණු අයින් කරපේක වගේ ඒක මනාකොට තින්ත උරා ගන්නවා වගේ මේ බුද්ධෝත්පාද කාලේ කම්පෙච්ච මේ බුදු ගුණ ටික දහම් ගුණ ටික සංඝ ගුණ ටික සීලේ පිළිබඳ ගුණ ටික Tamante එන්න පටන් ගන්නවා එහෙම නැත්නම් සඳහන් කරලා තියෙනවා මේ කලක් පාවිච්චි කරපු කච්චල් බැඳිච්ච රත්තරන් භාණ්ඩයක් ගිනි අඟුර වල දාලා පිපිනකොට ගිනි පිපිනකොට ඒකේ කුණු පිච්චිලා ගිහිල්ලා ඒක පරියෝදාත වෙන බව හැටි පිරිසුදු වෙන හැටි පරිසුද්ධ වෙනවා වගේ ඊට පස්සේ ඒක රත්තරන් වතුරට උකහා ගන්න ලෑස්ති වෙන්න වගේ මෙයාට එන්න පටන් අර ගන්නවා පුදුමාකාර තමයි ලැබිච්ච මේ දුර්ලභ සම්පත්‍ය හත වර්ණ හතර උකා ගන්න පුළුවන් ගතියටපත් වෙනවා. අන්නේපත් වෙනකොට ඒකට බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේක ඇතුළතට නෑමක් කියලා. පිටින් කුණු ඇතුළලා රක්ෂෝනා ගාලා සන්ලයිට් ගාලා ලක්ස් ගාලා නාන එක නෙවෙයි. ඇතුළත නෑමක් නෑ ඇතුළත සිද්ධ වෙනවා කියලා තිබුණ කෙලස්. ඒකට ඒ සභාවේ හිටපු ඒ බ්‍රාහ්මණයා කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ පිරිසුදු නෑම සඳහා පිරිසුදු වීම සඳහා ඒ කෙනා මේ සුන්දරිකා නදියට ගිහිල්ලා නාන්න ඕනේද? ගයා නදියට ගිහිල්ලා නාන්න ඕනේද? බහුකා නදියට ගිහිල්ලා නාන්න ඕනේද? මොකද ඒගොල්ලන්ගේ පව් හේතියම තියෙන්නේ සුද්ධ ජලයේ නෑම හරහා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා. ඉතින් මේ යම් කිසි කෙනෙක් මේ ඇතුළත කෙලෙස් තියාගෙන බ්‍රාහ්මණය මනදීන් බෞකානදීන් කයානදීන් කොහෙ නෑවත් මොන පිරිසුදුකමක් ලබයි ඒ නිසා තමන්ගේ වචනය පිරිසුදු වෙලා නැත්තම් තමන්ගේ ක්‍රියාව පිරිසුදු වෙලා නැත්තම් නොදුන්න දේ ගන්නවා නම් කාම මිත්‍යාචාරය කරනවා නම් ඒ මනුස්සයා කොච්චර පිටින් පිරිසුදු වුණත් ඒ මනුස්සයාගේ ඇතුළත කොච්චර කුණුද තියෙන්නේ ඒ නිසා බුද්ධ ආදී උත්මයන් වහන්සේලා ඔය බාහිර උපේ බාහිරේ නෑම නැත්තම් කින්තේ අජින සාධියා අබ්බන්තරන්තේ ගානම් බාහිරම් පරිමජ්ජසී කියලා මේ කින්තේ ජටයි දුක්මේද කින්තේ අජින සාධියා අබ්බන්තරන්තේ ගානම් බාහිරම් පරිමජ්ජ ජටා මඩලු බැඳගෙන ඒ අජිනමුවාගේ සංගුණ ඉඳගෙන මම සුද්ධයි කියලා කියාගෙන ගියාට ඇතුළත කෙලස් තියෙනවා නම් ඒක නිකන් පිටකුණ ඇතුළේ කුණ තියාන පිටින් පිටිමදිනා වගේ වැඩක් ඒ නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ බුද්ධ ශාසනයක් හම්බෙච්ච වෙලාවේ ඇතුළතින් නා ගන්න මේ කෙලස් ටික අයින් කරන්න ඒ සඳහා යාමේ කෙලස් දරගන්න පළවෙනිම දේ තමයි ගොරෝසු කෙලස් මධ්‍යම කෙලස් සුකුම කෙලස් දැනගෙන එකින් එක එකින් එක අයින් කරගෙන යන වැඩේ කරගෙන යනවා නම් මේ ශාසනයෙන් ලැබෙන්න ඕන පිරිසිදුකම වර්ණය අනිවාර්යයෙන්ම ලැබෙනවා මේ ඇතුලේ කුණු තියෙන තාක්කල් මේ බුදු ගුණයක් දහම් ගුණයක් සංඝ ගුණයක් සීල සමාදානයක් තමන්ට ලබන්න අමාරුයි ඒ නිසා ටිකක් ලැබපු කෙනෙක් ඉන්නවනම් යාර දැනගන්න තියෙන්නේ ඒක බුදුගුණේ දෝෂයක් නෙමෙයි මේක ඇතුළට ඉන්නේ නැත්තේ මලක තියෙන මේ කෙලෙස් නිසා. අද අපි සාකච්ඡා කරන්නේ මාදේ යථා ප්‍රමාදේ නිසා. අනිවත් ක්‍රමයෙන් ක්‍රමයෙන් නැති කරන්න හදනවයි කියලා කියන්නේ අප්‍රමාදීව ගත කරන චිත්තක්ෂණය නැත්නම් චන සම්පත්තිය යම් ආකාරයකින් දැන් මේ ඇසුරු කරලා තියෙන ආශේවනය කරලා තියෙන මේ ප්‍රත්‍ය භාවනා ප්‍රත්‍යයෙන් වැඩි කරනවනම් බෞද්ධ කෘතියෙන් මේ ඇතිවන චිත්තක්ෂණේ වැඩෙනවා නම් බෝ කරනවා නම් භාවනා කරනවා නම් යට එnde එnde එnde එnde කෙලෙස් කැපෙන ප්‍රමාණයට බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ පිළිබඳ වැටහීම සහ තමන්ගේ සීලය මේ ඔක්කොටම මට උදව් වුණේ මම මේ සීලයක පිළිපෙහෙට නිසා නේද කියලා ඒ විශ්වාසය තමයි බුදුජානකසේ සඳහන් කරන්නේ චිත්තාලංකාරයක් විදියට මේ ජීවිතයේදී අපි ගියාත්ම ලබාගත්ත නැති පරිණාමයේ ඉදිරි ගමනක් විදියට ඒක නිසා අපි මෙතෙක් ආපු ගමන දුස්සීල ජීවිතයක් ගත කළා සුසීල ජීවිතයකටපත් වෙච්ච ගමන දුස්සීලයන් අතර වාසයක ඉඳලා දැන් සුසීලවතුන් අතරට වාසයට පැමිණිච්ච ගමනේ අපි කපලා තියෙන කෙලස් ප්‍රමාණය වැඩි අනිවාර්යයෙන්ම වැඩි ඉතුරු වෙලා තියෙන කෙලස් සූක්ෂම බව හැබෑව හැබැයි අලුත් උපක්‍රම නැහැ ගුරුසු උපක්‍රම අයිකල්ප ක්‍රමයයි කෙලෙස් දකින්නකොට බය වෙන්න එපා. වසන් ගන්න එපා. ලැජ්ජාවටපත් වෙන්න එපා. මොකද වැඩි හරියක් අපි අයින් කරලා තියෙන්නේ. මේ ගෙවිලා ගෙවිලා රිට්ටයි හඳයි කියලා. මේ පොඩ්ඩයි තියෙන්නේ මේකට ඇති හැටිය දකින්න ස්වරූපේ. මූණට මූණ දාන ස්වරූපේ. ප්‍රතික්‍රියා නොකර නදකින්න පතන් නොකිය. මේ කෙලෙස් වලට මතුවෙන්නේ හේතුවක් ඇතුවනේ මතුවෙන මතුවෙන වෙලාවේ හිත සලා ගන්න නැතුව මම කියන්නේ මගේ වචනේ කියනවා නම් හිත කරදර ගන්න නැතුව මේ කෙලෙස් ටික විනිවිදින්න පුළුවන් නම් සතියේ තමන්ගේ මූල කර්මස්ථානයේම වාංගු කරගෙන මේ කෙලෙස් හරහා බලන්න පුළුවන් නම් විපස්සනා කරන්න පුළුවන් නම් විනිවිද දකින්න පුළුවන් නම් මේ කෙලෙස් එන්නේ විරංජනේ වීමක් දුරු වීමක් සිද්ධ වෙනවා ඒ සඳහා අපිට අලුතෙන් වෙන මොකක් කරන්න ඕනේ නැහැ දැනුමේ අවශ්‍යතාවයක් ඇත්තෙත් නෑ. මේ තියෙන දෙයම හොඳට ගාලා දියුණු කරලා දියුණු කරලා ගත්තොත් ඒ ඒ හරි ආදර්ශේ ගන්න මනුස්සයාට එතන එතන ලැබෙන ප්‍රමෝදය ප්‍රීතිය පස්සද්ධිය සුඛය සමාධිය විතරක් නෙවෙයි මේ තරම්ම කෙලෙසිලා තියෙන ලෝකයක මුළු ලෝකෙම රත් වෙලා මුළු ලෝකෙම මේ හෙට න්‍යෂ්ටික යුද්ධයක් කියද කියන බැරි තැනක ඉඳගෙන ඒ මිනිස්සෙක් එකෙක් නැත්නම් එකියක් කරන මේ සේවය මේ තියෙන සංසන්දනාත්මකව බලනකොට ඒ කෙනා කරන සේවය මිනිස්යන් පේනවට වැඩිය උදේට පේනවා දෙයියන්ට. ඊට වැඩිය පේනවා බ්‍රහ්මයන්ට. මොකද මේ මිනිස්සු එක එක කාගෙන කුලල් කාගෙන නටන නැටිල්ලත් එක බලනකොට බල ඕන දෙයක් කඩා කඩා ගනිලා මම හුදේ කලාව වෙනවා. මම විවේක වෙනවා මම සතිමත් වෙනවා මම අප්‍රමාද වෙනවා කියනකොට මේ යුගයට අපි මේ ගත කරන යුගයට බුදු බණෙන් නැත්නම් බුදුහමදුක ආදර්ශයෙන් අපි ජීවිත පරිත්‍යාගයෙන් මේ කරන වැඩේ කවදාවත් ඔය කායිමත් බලාපොරොත්තු වෙන්න බෑ දෙන්නේ හිතන්න බෑ මේක මගේ වැඩේ මේක මමයි මේක කරන්න ඕනේ කියලා ගත්තොත් මේ ළඟදී මට මතකයි එක්කෙනෙක් ලියලා තිබුණා ඒක පණිවිඩයක්. මේ ලෝකේ විනාශ කරන්න ලෝකේ සත්තු සේරම නැටුවා. මේ බුදු බණ හරියට තේරුම් ගත්ත එකෙකුට පුළුවන් තුවාර සේරම පව් කපන්න. ඒ හදාගත්ත එක මිනිස්සෙගේ අදිෂ්ඨාන ශක්තියට අර ලෝකේ තියෙන සියලුම විෂම ගති සියලුම පව් ගෙවම් කරලා එයාට පුළුවන් ලෝක සාමයක් ඇති කරන්න. ඒ නිසා ලෝක සාමය සඳහා UNDP එකට හරි SL එකට හරි WHO එකට බලාපොරොත්තු වෙන්න එපා. ඒකේ ඉන්නේ අමනයෝ. බයලජ්ජාවත් තියක්. උන්න කොහෙද මේ මොගෙන කතාවක් තියෙන්නේ? හොන්දලා එක කුටි කඩා ගන්න කරමු දාමයි. අපිට කරන්න දෙයක් තියෙන නැත්නම් මම නම් කියන්නේ අපි කියන වචනේ පාවිච්චි කරන මම හරි බයයි. මට කරන්න දෙයක් තියෙනවා. මේක දැනගත්තට පස්සේ ප්‍රතිතද කරගන්න. ඒ ගත්ත පාරෙම ගත්ත සතියෙම ගති අප්‍රමාදයෙම රජ්‍ය සක්විති රජ කෙනෙකුගේ මිනි කොණ්ඩලේ ඔටුන්නේ තියෙන මිනි කොණ්ඩල වගේ මේකමයි මගේ ජීවිතේ මේකමයි මගේ ආදර්ශය කියලා ඉදිරියට යන්න ගත්තොත් මැස්සෙක් වහන්නේ මැස්සෙක්ගේ කරදරයක් නැහැ වහනවා නම් මැස්සෙක් කරදර වෙනවා නම් කරදර වෙන්නේ හිත කෙලසිච්ච වෙලාවට විතරයි නිසා මේ ගත්ත ජම්මම ගන්න ගත්ත ගැම්මම අරගන්න තව එකකින් ගන්න බලාපොරොත්තු වෙන්න ඒක වෙන්නේ නැහැ මම මේ වෙලාවේ මේ දේ කරනවා කියලා එක්කෙනෙක් කරන සේවය මේ අභ්‍යන්තර සාසනයට විතරක් නෙමෙයි බාහිර සාසනයට අපි නොදන්නවා සේවයක් කරන නිසා මේ යටි තටි පැහැදී කටයුතු කරන සියලු දෙනාට ඒ තමන්ගේ වස්ත්‍රය හොදාගන්න මේ වත්තුපම සූත්‍රයේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් මෙතනින් સમાપ્ત කරනවා සියලු දෙනාටම මේ බ්‍රාහ්මණයට මේ දේ ඇහුවට පස්සේ ඇතිවෙච්ච සතුට නිසා නොබෝ කලකින් පැවිදි වෙලා භාරද්වාජ බ්‍රාහ්මණය අරහත් ත්‍ත්වයටපත් වුණා කියලා මේ සූත්‍රය સમાપ્ત කරනවා මේ සියලු දෙනාටමත් ඒ ආදර්ශය ඇති කරන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා නිමාව සටහන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා